අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ 68 වෙනි භාවනා වැඩමුළුවට පැමිණෙන පළවෙනි ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා කීටි හඳුනා දීමක් කළොත් මේ වෙනකොට මේ පිරිසට සිල් සමාදන් කිරීම සිද්ධ වෙලා තිනවා. අට සිල් සමාදන් කිරිල්ල. ඒ වගේම විවස්ථාව කාලසටහන ඉදිරිපත් කිරීම කියලා තියෙනවා ඒ වගේම පරියංක භාවනාව සක්මන් භාවනාව එදින්දා වැඩ කටයුතු කරනකොට සතියෙන් කටයුතු කිරීම නැත්නම් සතිපට්ඨානය පිළිබඳ උපදේශ පන්තිකට අහුන් කන්දට ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡාවට යන්නේ ඌව දැනටමත් දන්නවා කියන අදහසින් ඒක පිළිබඳව ඒ කියන්නේ අපේ ආයතනයේ විවස්ථාවන් කාලසටහන භාවනා කර්මස්ථාන ඒ වගේම සමාදන් වෙලා රකින්න සීල් පිළිබඳව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකත් මේ ධර්ම සාකච්ඡාට එකතු කරනවා. ඇත්තටම ධර්ම සාකච්ඡාවෙන් අදහස් කරන්නේ අපි මේ කරගෙන යන භාවනා ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට අදාළ අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න අපේ ශක්ති ප්‍රමාණය විශ්න ගැනීමයි. ඉතින් ඒකට අමතරව තමයි මම කිව්වේ මේ වෙනකොට අපි සම්පාදනය කරලා තියෙන මේ පියවර තුන සම්බන්ධයෙන් හරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්නයි කියලා. ඉතින් දැනට ඒකට පළපුරුදු ඇත්ත සම්බන්ධ වෙන බවට සාක්ෂියක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා සැසිවාරයේ අනාතර වාරේ කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒ සඳහා සූදානම් කරපු මයික් එකක් තියෙනවා. ඒකටම කතා කරන එක වඩා හොඳයි. ඒ මයික් එකෙන් කතා කරපුවාම වාර්තාගත වෙනවා හොඳට. ඉතින් ඒක නිසා ඒක කාට හරි මතයක් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රකාශන කරන්න තියෙනවා නම් අපිට අතීසවීමේ සංඥාවක් කරන්න. එතකොට අපි ඒ මයික් එක ලැබෙන්න සලස්වනවා. ඒක තියෙන ක්‍රියා විරහිත කරලා ඉස්සරහට දෙසරයක් ඒකේ ස්විච් එක කඩනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. තට්ටු කරනකොට Tamanට ඒ සද්දේ ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ කිට්ටු වෙලා මේ මයික් එක හයි කරලා තියෙන කෝණේම තමයි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් සද්දය ඇහෙන්නේ නැති වෙයි. ඉතින් ඒක සමහරෙකුට කරදරයක් ඒක. හිරිහැරයක් ඒ මයික් එකට කතා කරන්න වීම. නමුත් මේ වැඩමුළුවට සම්බන්ධ නොවි මේ වார்த்தාවට අහුම්කම් දෙන අය කරන ලද බැගෑපත් ඉල්ලීමක් නිසා අපි මේක ඉදිරිපත් කළේ. ප්‍රශ්නේ ඇහෙන්නේ නැතුව උත්තර ලැබුණට අංග සම්පූර්ණ නිසා ප්‍රශ්න කරුගේ ප්‍රශ්නයත් සභාවට නගනවා නම් ඒකත් වාර්තාගත වීමට කටයුතු කරන්න කියලා. දැන් ප්‍රශ්න ලියලා තියෙනව නම් සභාගත කිරීම ක්‍රමිකව සිදු වෙනවා. එතකොට ඒක හොඳට වාර්තාගත වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ටික තමයි දවසේ නැත්නම් වැඩමුළුවේ ආරම්භක වාරයේ සඳහා මතක් කරන්න තියෙන්නේ. කෙසේ නමුත් මම දැනගන්න කැමති මේ වැඩමුළුවට ඉස්සෙල්ලාම වශයෙන් සම්බන්ධ වෙන නැත්නම් භාවනා මූලික උපදේශ අත්‍යවශ්‍ය වෙන නවක කී දෙනෙක් සම්බන්ධ වෙනවද කියලා අත උසලා දැනුම් දෙනවා නම් හොඳයි. හොඳයි. ඉතින් ඒ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න අපි සතුටුයි. මොකද මේකේ පවත්තන කමඨාන් සුද්ධ කිරිලි ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සියල්ලම කරන්නේ ආධුනිකයන් වශයෙන් සලකලා. ඉතින් ඒක නිසා ඒ අලුතෙන් ආපු අයට වැටහෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒක අපි ගොඩක් උනන්දුවෙන් සලකා බලනවා. මොකද පරණ අය මේ වගේ උපදේශ ලැබලා තිනවා. ධර්ම සාකච්ඡා වලට සම්බන්ධ වෙලා තිනවා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරගෙන තියෙන නිසා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම රජි මාත්‍යාගෙන් ඉල්ලා හිටනවා අපිට දැනට ඉදිරිපත් වෙලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න සැසිවාරි සඳහා සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හඳුනේ ගරු මහානායක ස්වාමින් වහන්සේගෙන් සමාව අවසර ලැබේවා ගරු ස්වාමින් වහන්සේ ආශ්වාස කිරීමේදී ඇතිවීම දකිමින් ප්‍රාශ්වාස කිරීමේදී නැතිවීම දකිමින් අරමුණේ සිහිය පවත්වමින් භාවනා වඩමි මෙය නාම රූපයන්ගේ ෂණික මරණයද මේ දුක්ඛිත ලෝකයෙන් අත මිදීමට මහා සංඝරත්නයේ සරණ විනා වෙන සරණක් නැති හේයින් අනුකම්පාවෙන් මේ පහදා දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නේ කියලා විදිහට ආස්වාසේ ඇතිවීම සහ නැතිවීම කියලා කුමක ඇතිවීමක්ද මේ? ආස්වාසේ කියලා අපි සම්මුතියක් තියෙනවා. එතකොට මේ සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ල මේක ආස්වාසේමයි කියලා Tamanට මොකද්ද දැනෙන්නේ? මොකද්ද දැනීම නැති වෙන්නේ නැත්නම් ඇතිවීම වෙන්නේ මොන දැනීමේද නැති වෙන්නේ මොන දැනීමේද කියන මූලික කාරණා වසංගලා ලියන ප්‍රශ්න මේවා හුදු මූල ධර්මයටම බර වෙලා හුදු මූල ධර්මයේම තේරුම් ගන්නව ඇති කියලා හිතලක ප්‍රශ්නයි. නමුත් ඒවට උත්තර දෙන්න යෑමෙන් වෙන්නේ මේ ආදුනිකයෝ පැටලෙනවා. අලුතෙන් රිට්‍රීට් වලට අවිලා තියෙන ආදුනිකයෝ පැටලා වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරුට මේක විශ්ස කරන්න ඕන නම් කුමක ඇතිවීමද මේ කතා කරන්නේ. ආස්වාසේ බව මම දන්නවා. නමුත් ආස්වාසේ Tamanට භාවනාවක් වශයෙන් කරනකොට වැටහෙන්නේ ස්පර්ශයක ඇතිවීමක්ද රුස්නත්වයක ඇතිවීමක්ද පිටිමැදීමක් ඇතිවීමක්ද කියලා ඒ කාරණාව නොලිය වෙන බව. ඒ කාරණාව වශයෙන් ප්‍රායෝගික නැති බව මම මේ මුළු ප්‍රශ්නාවලියම පෙන්වන්නම්. විශේෂයෙන්ම ඔයාගේ ප්‍රශ්නවල ඒ Tamanට වැටෙන දේ කියන්නේ නැතුව පොත්පත්වල තියෙන දේවල් නාම රූපයි ඇතිවීම නැතිවීම කතා කරනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා අපේ සාකච්ඡාවට සාර්ථකත්වයේ සඳහා මේ කුමක ඇතිවීමක්ද මේ කතා කරන්නේ. ආස්වාසය කියලා Tamanට වැටෙන්නේ මොන තාලෙද කියන එක Tamanගේ අත්දැකීම ඉදිරිපත් කරනවා නම් ඒක ආදුනිකයෙකුට උනත් තේරෙනවා මේ ප්‍රශ්න කරුණත් විසඳීමක් වෙනස හේතු වෙයි. එහෙම නැත්නම් මේවැනි ප්‍රශ්න පළවෙනි දවසේම නවකයන්ඩ නොමග යamak වෙනවා. තමන්ගේ භාවනා ප්‍රතිඵල කියන්නේ නැතුව කරන කතා කමඨාන් සුද්ධ කරන දවසට ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මේ ප්‍රශ්න කරු කැමැතිනම් මේ මේ ඇතිවීම කියන්නේ මොකේක ඇතිවීමක්ද නැතිවීම කියන්නේ මොකක්ද ඇතිවීම මොකක් නැතිවීමක්ද කියලා ප්‍රකාශ කරනවා අපිට පුළුවන් සාකච්ඡාවට යන්න. එහෙම නැත්නම් ප්‍රශ්න කරු අනන්‍යතාවයේ හෙලි කරන්න කැමති නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය භාවනා වැඩසටහන් වලදී පෞද්ගලිකව කමඨහන් සුද්ධ කළ අතර විශේෂයෙන්ම පළමුවට සහභාගී වන යෝගීන්ගේ తත්වය විමසා නිවැරදිව භාවනාවට ඔබ වහන්සේ විසින් යොමු කරන ලදී. එවිට පියවරක් පියවර නිසි පරිදි ඔබ වහන්සේ සූත්‍ර දේශනාවලින් අවබෝධ කරන අයුරු ටික ටික ඉදිරියට යෑමට ඒකාන්තයෙන්ම පුළුවන්. නමුත් පොදු කමඨහන් සුද්ධ කිරීමේදී නවක යෝගීන්ව මෙම අනගී ඉතා උතුම් තම ජීවිතයේදී ලබාගත හැකි මෙම භාවනා වැඩසටහනට පැමිණීමේ ඉහළම ප්‍රතිඵලය නැති වේ. ඔබ වහන්සේ යලිත් අඩු වශයෙන් මෙම වැඩසටහනට සහභාගී වන පළමු වරට පැමිණි යෝගිනී යෝගීනියන්ම යෝගී සහ යෝගීන් කියලා කියවෙන්න ඕනේ. යෝගීනියන්ම මෙම වටිනා අවස්ථාව ලබා දෙන මෙන් පහදා පාද නැමද ඉල්ලමු. මේට මේට සියලන්ගේ කැමැත්ත විමසා හෝ කටයුතු කරන මෙන් සංවිධාන යෝගිනියගෙන් සහාය පතමි ගරු ස්වාමින් වහන්සේ ඔබට මේ දහම් කටයුතු කරගෙන යාමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙත් සිතිනි ප්‍රශ්නේ දීවෙන තාලෙන් මට බේනවා පරණ කෙනෙක් ලියපු ලියුමක්. අලුත් යෝගාවචරයට ඕක ලියන්නේ නැහැ. ඒක නිසා මම වැඩසටහන මට ඕන විදිහට කරලා වැඩ ඉවරන දවසේ මම ප්‍රශ්නයක් අහන්නම් පරණ අලුත් කට්ටියගෙන් මේ දැන් යන ක්‍රමේ හොඳද නරකද කියලා පරණ කාගේදෝ කේන්ද්‍රියක් ඔය ඇහෙන්නේ. මෙව නිකම් පෙස්සන්. මේ යන වැඩ පිළිවෙලට පුළුවන් නම් සම්බන්ධයෙන් බැටනම් යන්න. මේ වැඩ කළ ඉවරලා මම අහන්නම් අලුත් ආපු අයගෙන් ඔය පරණ කට්ටිය අලුත් කට්ටිය හරියට නොමගරිනවා. මට හැඟීමක් තියෙනවා අලුත් අය ගැන. මම අලුත් අය මෙහෙවන්න ලස්සනට වැඩේට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අවි අවසානයේ කරන කර්ම කමඨාන් සුද්ධ කිරීමේදී හෝ සාකච්ඡාවේදී කවුරු හරි පොඩ්ඩක් මතක් කරන්න මම මෙහෙම ප්‍රකාශයක් කරයි කියලා. ඒකල මං අහන්නම් අලුත් ආපු අයගෙන් මේ වැඩ පිළිවෙලෙන් වැඩක් වුණාද නැද්ද කියලා. ඔය පරණ කට්ටිය අලුත් කට්ටිය දඩමීම කරගෙන Taman ඕන දේ කරගන්න හදන වැඩක්. ඒකත් හැබැයි නරකම අදහසක් නෙවෙයි මේ මේ පෞකාර අදහසක් නෙවෙයි. නමුත් අපි මීටත් වැඩි පිරිසක් එක්ක ඉදිරියට යන්න හදනකොට බුද්ධිලික වාහන අරන් දෙන්න හදන්නේ ලංගම් බස් එකේ තමයි ගෙනියන්න හදන්නේ. කැමති නම් බස් එකට කොට වෙන්න බුද්ධිලික බස් වල යන්න ඕන කාර් වල යන්න ඕන ඒව ගියාට ප්‍රශ්නයක් නැහැ. මේකේ නිසා අපි මේ ප්‍රශ්නෙට කරු කිරීමක් වශයෙන් අවසාන දවසේ අපි මේක සාකච්ඡා කරමු. ඒක නිසා අලුතෙන් ආපු අය භාවනාවට මේ ලැබෙන උපදෙස් මේ ලැබෙන කමටහන් මේ ලැබෙන ධර්ම සාකච්ඡා මොනවාක්වත්ම දන්නේ නැති කෙනෙකුට උදව් වෙනවද? හැබැයි මං ඉල්ලීමක් කරනවා පරණ කට්ටියගෙන් කරුණාකරලා අලුත් කට්ටිය කුරුවල් කරන්න එපා. ඒක භාවනා මධ්‍යස්ථාන තියෙන පිළිලයක්. නැවත නැවත බොහෝ භාවනා මධ්‍යස්ථානට ආපු කට්ටිය ඒ අලුතෙන් එන අයට කර්මස්ථාන දෙන්න හදනවා. ධර්ම සාකච්ඡා ඇඳ යට සාකච්ඡා පවත්වනවා. ඕනේ නැහැ. ඕනේ නැහැ මම සම්පූර්ණ කාර්යය දාලා තියෙන මම ඇත්තටම මේ වැඩමුළුවකදී ඉස්සරහින් තියාගන්නේ අලුතෙන් එන අය. පරණ අය ඇවිල්ලා ඒ විදිහට අනුයාත වෙලා කටයුතු කරනක හොඳයි. එහෙම නැතුව මේ ඒ ඉස්සර පස්සට සම්සන්දනය කරමින් එක එකනාගේ අභිමතාර ශිෂ්ට කරන්න බෑ. අපි කාරණා රාශියක්, විචල්්‍ය සාධක රාශියක් සලකා බලලයි ක්‍රමිකවයි මේ වගේ කාලසටහනකට මේ වගේ ව්‍යවස්ථාවකට මේ වගේ සීලයකට එකඟ වෙලා තියෙනවා. ඉතින් අදහස් මම මේ ඉදිරිපත් කරන අදහස් ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි. මම පොඩ්ඩක් ඉවසන්න මං අහන්නම් අලුත් අයගෙන් ඉවර වෙන දවසේ මේ යන ක්‍රමේ බාධාවක් වුණාද නැද්ද කියලා. ඒ නිසා අපි ප්‍රශ්නේ ඔක තියාගන්න අපි නැවත මතක් කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ කාලයක් තිස්සේ ඉඳන් මොන දේ කළත් හීන පේන එක නතර වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මම භාවනා කරන කාලය තුලදී ඊට පිළිමයක් දෙන්න. ඊට දෙන්න. නෑ එතකොට මේ පේන හීන නපුරු හීනද හොඳ හීනද ප්‍රශ්නයක් වෙලා තිනවා. හුඟක් කලාවට මේ විදියට හීන පිළිබඳව බයක් නපුරක් එන්නේ නපුරු හීන පේන නිසා වෙන්නේ. හොඳ හීන පේනවනම් අපිට එහෙම චෝදනා කරන්න දෙයක් නැහැ. නමුත් මුළු ජීවිතේම හීනයක් නම් අපි කුමක් කරමුද? අපි මේ එලිපිට නැගිටලා ඉන්න වෙලාවෙත් කරන්න විකාරයක්, මායාවක්, හීනයක්, මිරිඟුවක් නම් අර හීනෙන් විතරයි පේන්නේ පිස්සු කෙලින බව. එතකොට පේනවා අපි මේ කොච්චර කෙලින් යන්න ගියත් හරහට යන්නේ කියන දේ කවදාකවත් කරන්නේ කරන දේ කවදාකවත් කියන්නේ නැහැ. ඒ නිසා මුළු සද්ධර්මයේම චීන භාෂාවට හරවපු ඒ ප්‍රධාන චීන දාර්ශනිකයා කිව්වේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ මේ ජීවිතය කියන්නේ මායාවක් මේ ජීවිතය කියන්නේ හීනයක් මේ ජීවිතය කියන්නේ මිරිඟුවක් එන්නේ ඒක දැනගෙන ඉන්නවනම් මේ හීනේ තුල තියෙන අනේ කියන ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒකෙන් පේනවා මට ඕන දේ කවදාකවත් වෙන්නේ නැහැ. අන්තිකෝ හීනයක් තුල කිසි කෙනෙක් සදාචාර සම්පන්න නැහැ. හීනේදී කිසිම අපි හිතන බයලජ්ජාවක්, ඉන්දිය සංවරයක්, සීලයක් නැහැ. ඕක තමයි ප්‍රകൃතිය. ඕක නැති කරගන්න හදලා මේ එදිනදා ජීවිතේ හීනේ තව අලුත් වීමක් වෙන්නේ එදිනදා ජීවිතේ කොහොමඩක්වත් හීනයක් තමයි. ඒ චීන දාර්ශනිකයා භාවනා කරපු කෙනෙක්. එයා දවසක් හීනෙන් දැක්කලු එයා සමනලෙක් වෙලා ඉන්න. ඉතින් මේ සමනල ජීවිතය හීනෙන් දැකපු මේ සමල ජීවිතය කොච්චර ලස්සනට දැක්කද කියනවනම් කොච්චර සජීවීව දැක්කද කියනවනම් ඒ අවදි වුණාට පස්සේ හිතනවලු එච්චරම සමනලෙක් වගේ මං තටු ගහ ගහ ගත කරපු ඒ සමීප අත්දැකීමත් දැන් නැගිටලා මිනිසෙක් වගේ ඉන්න එකයි බලනකොට මට සාධාරණ සැකයක් තියෙනවා සමනලයක හීනෙන් මිනිසෙක් දකින්නවද නැත්නම් මිනිසෙක් හීනෙන් සමනලයක් දැක්කද කියලා මට ෂුවර් නැහැ කියලා. මේකද හීනේ ඒකද හීනේ කියන එක මට ෂුවර් නෑ ඒ නිසා මුළු චීන දාර්ශනයම යන්නේ කොට නැගෙන්නේ අපි මේ නටන නාටකම නිකන් හීනයක් විතරයි එලි වෙච්ච දවසේ ලැජ්ජාවටපත් වෙනවා මරණ මොහොතදී එලි වෙනවා මරණ මොහොතදී හැරලා බලනකොට පේනවා අපි මේ ගහගත්ත බැනගත්ත ඊර්ෂ්‍යා ක්‍රෝධ බාන කරපු රණ්ඩු කරපු ගහපා දෙන්න තියපු දේවල් මොනම වළංගුතාවයක්වත් නෑ එහිලින්ම දබස් ගාලා ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියලා අපායට ඇදගෙන වැටෙයි එනත යන්න දින දැනට යයි මේ කරන එකකින් නිකන් අඩේකට හිටින එකක් මොකක්වත් නැහැ. ඒ බව දන්නවනම් මේ නාටකම් නතර කරයි. මේ කරන හුවා හුවා පෑම් දැඟලිලි මේක හීනයක් බව දැනගන්න මම හිතනවා අර හීන තාට්ට වල වැඩි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මම වැඩි කරනවා. වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරලා දෙන්න පුළුවන් නම් ඔය පේන හීනවල අන්න එතකොට තේරෙයි කුමන නැටුම් කෙලි කවට සිනාදා ලිපදී මොලොන තෙක්තිය සැලියේ ඒකෙදි මේ තියෙන හින අඩු කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ පුළුවන් නම් වැඩි කරන්න. ඔබේ ඉතින් අවාසනාවක් තියෙන්නේ භාවනා කරන යනකොට හීන ටිකක් අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම තේරෙනවා හීනෙන් ඉරියයි මේකේ හිටියයි දෙකේම මදයට මදේට ප්‍රමාදයට ලක් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ හීන ගණන් ගන්න නැත්තත් එකටපත් වෙනවා. නමුත් ඒක ගණන් ගන්න දෙයක් තියෙනවායි කිය. බටහිර මානසික විද්‍යාව ඉස්සලාම පියෙක් වදේ සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ඇතිවෙච්ච කාල් ජූන්ගේ යොන් කියලාත් කියනවා. එයාගේ මූලික දර්ශනය පෙනුනේ අපිට පේන හීනේ මම කවුද කියලා පේනවා. ඒ නිසා පේන හීනොන්ට අපි අකමැතියි කියලා කියන්නේ මම මට කැමති නැහැ. මගේ ප්‍රകൃතිය එළියට එන්නේ හීනේදී තමයි. මේ දැන් මේ වෙලාව අපි තියෙන සભ્યත්වගත වෙලා සීලක පිළිහිටලා ඉන්දිය සංවරයක් ඇති කරන භාවනා මධ්‍යස්ථානක භාවනා කරන සිල්ලුතුන් අතර ඉන්නකොට අපි තන්නේ කර රංගපෑමක් කරන්නේ. හීනේදී රංගපෑම මොකුත් කරන්න බෑ. ඊනිදි තන්නේ කර බයලජ්ජා දෙක නැහැ, කාලයේ සීමාවක් නැහැ, දේශේ සීමාවක් නැහැ. හිත සරණ සියොත්සේ ඔයේ හඹා යනවා. ඒක බලනකොට දැන් ෂා මාය තුල කිසිම චාරයක් නැහැ මට මේ මේ නරක දේවල් වෙනවා කියලා පේනවා ඒ නිසා ඒකට හොඳම උත්තරේ තමයි මේ එදිනදා කරන නටන නාටකමත් හීනයක් නම් අපිට හීනෙන් පොඩි සංවේගයක් පහල කරලා දෙන ඕම් බලපං උඹට කිසිම මේකේ පාලනයක් නැහැ. උඹට කැමැති කිසිම දෙයක් මේකේ වෙන්නේ නැහැ. ඒ වුණාට අන්තිමට උඹ විඳවනවා. ඒ හීනේ නිසා විඳවනවා නැත්නම් මේ ප්‍රශ්න ලියන්න දෙයක් නැහැ නේ. ඒක ජීවිතය පිළිබඳව විසඳන විසඳ විඳවනවා කියලා අහන්න දෙයක් තියෙනවා. හීනෙන් නැගිටට පස්සේ නම් තියෙන මේක හීනයක් කියලා. ජීවිතේට එක අවස්ථාවයි දෙන්නේ. මරණ මොහොතට ගියාට පස්සේ තමයි කියන්නේ නටන නටුමේ නටන නාටකමේ සෙල්ලම. එතකොට පශ්චාත්තාප වෙන්න බෑ. ඉතින් අපි මේ ජීවිතේ මේ හීනයක් වගේ තියෙන ජීවිතේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරගෙන මේ විඳවන විඳවිල්ලත් බුදුරජාණන් වහන්සේ දකින්නේ අමන තක తీරු මරි මෝඩ වැඩක් කියලා. ඒ නිසා ඒකට සාක්ෂියක් වශයෙන් වෙන උඹලා කොච්චරද කියනනම් හීනේදී හම්බෙන දේවල් වලට දුක් ගන්න. එහෙමනම් මේ ජීවිතේ දුක් ගන්න ගන්න අහන්න දෙයක් නැහැ. ඒක නිසා හීනේදී වෙන දේවල් ගණන් ගන්නවයි කියලා කියන්නේ මම මට කැමති නැහැ කියන එක. හරියට කණ්ණාඩියේ මූණ බලලා මගේ මූණ කැතයි එනතම් තමන්ගේ හැඩේ බලලා මම ලස්සන නෑ කියලා කියලා බැරිද මේ කණ්ණාඩි වෙනකොට වෙන කණ්ණාඩියක් දෙන්න කියලා. මාව ලස්සන කරලා පෙන්නන එක, ලොකු කරලා පෙන්නන එක, පොඩි කරලා පෙන්නන එක, චීන කණ්ණාඩියක් මොකක් කෙරුවත් බලන එකක් ඇතනම් කැතම තමයි. එනිසා හොඳට හීනෙන් බලන්න එක විශ්වාසයක් ඇති. ওই හීනේදී තමයි මම කවුද කියලා මට පේන්නේ. අන්නේ මට ඒක දැකගෙන මේක මේ හංගන්න වසංගන්න නැතුව මේකට පිළියම් යොදන්න නම් පැමිණෙන විදියට බලන්න එක දෙයයි කරන්න තියෙන්නේ. ඔකෙන් දුක් කරදර ගන්න එපා. ඒක කරදරයට ගන්නවා නම් ඒක පෘථග්ජනකමට වැටෙනවා. මේක හීනයක්. ඒත් ඒකෙමුත් මට දුක් කරදර දෙන්න හදනවා. මෙන්න මෙහෙමයි ඔද්දල් හිතේ හැටි භාවනා නොකරපු හිතේ හැටි භාවනා කරන්න කරන්න වෙන්නේ ওই හීනේ තියා මේ සාමාන්‍ය ජීවිතේ අම්මා මැරුණත් ගෙට ගිනි ගත්තත් දරුවා මලත් ගාලල් ගණන් ගන්න නැති එක තමයි භාවනාදී කරන්නේ. ඒක නිසා මට කනගාටුයි ඔහොම එනකොට එනකොට ඊනවල තියෙන බලපෑම අඩුවේ. නමුත් වැඩි කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳ වැඩි. තව ටිකක් සංවේගය උපදවන්න. ඒ නිසා අපි බලමු භාවනා කරගෙන කරගෙන යනකොට තාම ජීවිතේ හීනයක්ද එහෙම නැත්නම් ඉස්සරහද තියෙන්නේ කියලා. ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ දවස් හතර පහ භාවනා කරලා ඉවරලා අපිට ෆීඩ්බැක් එකක් දෙන්න නැත්නම් ප්‍රතිචාරයක් දෙන්න. තාමත් ওই විදිහටම හීන පේනවද? එහෙම නැත්නම් මේ එදිනදා ජීවිතෙන් නතර නාටකමේ හීනෙත් දැක ගන්න පුළුවන් නම් භාවනා වැඩමුළුව සාර්ථකයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැයක් පමණ සක්මනකදී පාත් සඳහන් දේ අත්දකිමි. පළවෙනි කාරණේ ඉරියව්වට හිත යොදා ආරම්භ කොට වම දකුණ ලෙස සතිමත් වෙමි. අතරේදී බාහිරට සතිය කැඩුනත් නැවත පීඩුවීමට වරන් ඇතුලේ අධිතං කර හැකිය. ඔසවන ගෙන යන තබන පියවර ඊළඟ අවස්ථාවේදී සතිය පෙරට වඩා අකණ්ඩයි. නමුත් සිරුරට ඉරු එළිය වැටෙන විට, දාඩිය දමන විට, හා එය සිසිල් වන විට පියවරෙහි සතිය ඒ අරමුණු වලට යොමු වේ. වරන් ඇතුලේ තියෙන පාදයේ සතිය අභිභවා. දකුණු පාය වම් පායට මාරුවන විට වම් පායේ එසවීම ඉබේමත් වරන් ඇතුලේ තියෙනවා චේතනා විරහිතව වේ. ඒ අතර දකුණු පාය තදවීම දැනේ. මේ අතර ඉබේ කෙරෙන ක්‍රියාකාරකම් තිබේද? මේ මාරුව හිතාමතා කරද සමබරව ලැබූ විටක මිස නොදැනේ. තවදුරටත් සක්මන් කරන විට පොළවේ රළු සියුම් වැලිකැට පාදයේ සැපෙන විට ඇතිවන ස්පර්ශ රාශියක් හා වේදනා රාශියක් මිස වෙන්වෙන්ව සිහියට නොනැගේ. නමුත් අඛණ්ඩව සතිය සතියක් තියුණු නිරීක්ෂණයක් පමණි සිදුවන්නේ. බොහෝ විට ඉබේ තල්වන්නක් මෙන් දැනේ. මේ පිළිබඳව උපදේශක් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම උපදේශ අවශ්‍ය කරන එකක් නෙවෙයි. හොඳට සක්මන සීදි වෙන බවට ලකුණක්. මෙතන තියෙන්නේ එක අරමුණක සතිය පිහිටන වෙනුවට අරමුණු දෙක තුනක් තියෙද්දි. යටකින් මේකට මාරු වෙනකොට එක අරමුණක තියෙන සතිය තව අරමුණට මාරු වීම සම්බන්ධව අභ්‍යාසයකට හිත පුරුදු වෙනවා. මේකට කියන්නේ සතියෙන් සම්පජඤ්ඤයට යන්න හදනවා කියලා. ඉරියාපත සංදිවලදී එකවර පැයට සුමුදු වැලි ගොරෝසු වැලි පෑගෙනවා. එතකොට තියෙනවා සුමුදු වලි විතරක්ම පෑගෙනකොට තියෙන සතියත් ගොරෝසු වැලි විතරක්ම තියෙනකොට පෑගෙන සතියත් වගේම දෙකම එකට වෙලා පෑගෙනකොට දෙකක් පෑගෙන බව දැනගන්න පුළුවන් සතියකුත් තියෙනවා. එතකොට ඒ සතිය බොහොම විවිධාංගීකරණ වෙලා විචිත්‍ර වෙලා තියෙනවා. ඒගොම භාවනා කරනකොට සක්මණේ භාවනා කරනකොට අවුව වැටෙනවා. ඒතර රත් වීම දැනෙනවා. ආ එතකොට සතිය කැඩුනා. පයේ තියෙන අවධානය රත් වීමට ගියා. ඊට පස්සේ සීතල වුණා. රත් වීමට කනගාටු වෙනවා. සීතලට සීත කැමැති වෙනවා. ඒ අතරමැද ආයිවරච්ච ගමන් ආයේ පයට යන්න පුළුවන්. එතකොට තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි දෙක අතරමැද කාය ස්පර්ශයේ ඉඳලා පතුලේ කාය සම්පස්සේ ඉඳලා අසාමාන්‍ය හැමේ සම්පස්සේට මේව මාරු වෙනකොට හොඳ බුක් කීපින් එකක් කරන හොඳ තොරතුරු රැස්වීමක් කරන කියන්න පුළුවන්. ඒතර පේනවා මේ වෙලාවට පයට කයට උණුසුම දැනනකොට පයේ පය පෑගෙනම අඩු වෙන ගතියක් පේනවා. නමුත් ඒ පයේ කයේ උණුසුම අඩු වෙනකොටම ආයෙත් පයට යනවා. මෙන්න මේ විදිහට එක විචල්්‍ය සාධකයක් මත ඒක අරමුණක් මත ඒක නිමිත්තක් මත ගෙනිච්ච සතිය ක්‍රමයෙන් ඒ අරමුණට ස්වභාවික රංගනයක් රඟපාන්න ඇරලා ඒගොල්ලන්ගේ රංගනේ මොකක් වුණත් ඒ සියල්ලම ආවරණය වෙන විදිහට මට සතිය පවත්වන්න පුළුවන් කියන අභියෝගය එහෙම නැත්නම් මේ පෙර ගමනට දැන් මේ හිත ලෑස්ති වෙන වෙලාව. ඒකෙදි දෙකට දෙතවර වෙලා තියෙනවා. එහෙම නැතුව එකක් මතම පවත්වන්න හම්බ වෙනවා හොඳයි කියන වගේ. ඒක හරියට මේ තඹපු බාගෙට දිරෝපු ආහාර කාපු ළමයා මට හැමදාම මුළු ජීවිතේම මේ විදිහට තැම්බිච්ච බාගෙට දිරෝපු ආහාරම ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා හපල කන්න නැතුව ඝන ආහාර ගන්න නැතුව අධික ප්‍රෝටීන් ගන්න නැතුව. ඔව් ජීවිතේ වැඩිමාල් වෙනකොට කොයි එකක් ගන්න පුරුදු වෙනවා. ඒ නිසා සතිය මේ ඇවිල්ලා තියෙන්නේ අන්නේ වැඩි වියට මෝරණ යන තැනට. ඒ නිසා මතක තියාගන්න සතියට අරමුණු ඇතුවත් සතිය පවත්වන්න පුළුවන් නැතුවත් පවත්වන්න පුළුවන් එක අරමුණෙත් පවත්වන්න පුළුවන් බොහෝ අරමුණොත් පවත්වන්න පුළුවන් අරමුණක් ඇති විටම එකම අරමුණක සතිය පැවැත්වීම සමතේ කියලා ගත්තොත් අරමුණ නැති වුණත් බොහෝ අරමුණු තිබුණත් එක අරමුණු තිබුණත් සියල්ලෙකම පවත්වන සතිය ටිකක් විපස්සනාට බරයි. ඒ නිසා ඊට තියන දෙකටම එහෙ යනවා නම් එහෙ ඵලයක් මෙහෙ යනවා නම් මෙහෙ ඵලයක් අරමුණ නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ විවිධාකාර අරමුණු රංගන රංගපාද්දී සතිය පාවා දෙන්නේ නැතුව කඩන්න නැතුව ඉදිරියට යනවනම් ඇත්තට මේක හොඳ සෙල්ලක්කාර සතියක්. ඒ සතිය සති බලයක් ඉන්ද්‍රියක් බාටපත් වෙන්න හදන වෙලාවක්. ඒ නිසා මේකට උපදෙස් අවශ්‍ය නැහැ. හුදු ධෛර්යමත් කිරීමක් කරතයි යන විදිය හොඳයි. ලෑස්තිලා යන්න හෙටත් මේ වැඩේ වෙයි. එතකොට පුළුවන් තරම් ඒ අරමුණු වලින් එන තොරතුරු ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර දේශ සාදර වෙන්න අරක හොඳයි මේක නරකයි කියන්න බෑ. පාය ගැන බලබලා යද්දී ආලෝකයේ වැටලා ඇඟට හිතේදී වැටලා ඇඟට ඇඟ රත් වෙනකොට පයේ වැලි ගැටෙන ස්පර්ශය හොඳයි. අවුව වැටලා ඉන ස්පර්ශය හොඳ නෑ. අවුව ගියාට පස්සේ හම්බෙලා ඉන සීතල වෙනකොට අනේ මේ සීතල ස්පර්ශය හොඳයි. පයේ සතිය පවත්තනේ කොහොඳ නැහැ ආදි වශයෙන් තෝරන්න එපා. රත් උනත් සීතල උනත් පයේ තිබුණත් වෙන්නේ මොකද්ද? වෙන්නේ එදදී යනුව බලනවා වගේම ඒකේ තොරතුරු කහ ගන්නවා වගේම මේ විදිහට වාර්තා කරන්න පුළුවන් වීම සතිය උත්කෘෂ්ඨ ගතියක්. අන්න ඒකට ඉඩ දීලා යන් කියන එකයි. ඒක පිළිබඳව ධෛර්ය වෙන්න ධෛර්යමත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක ඇත්තට උපදේශයක් නෙවෙයි. හුදු ධෛර්යමත් කිරීමක් පමණයි. ආනාපාන සති භාවනාවේදී වරන් ඇතුලේ තියෙන අනිකුත් භාවනා කරන විට සමහර අවස්ථාවල පිට දිගට කන් කුහරතු වලින් පපුවේ පැත්තක ඉදා තද රස් වීමක් හටගනී. මේ ගැන ගරු ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. ආනාපාන කියන්නේ නාසිකාග්‍රේ දැන ගැනීම කන් වලත් දැනෙනවා. ඒකට තව තවත් තමන්ගේ හිත ගේ ඇතුළට ඇවිල්ලා ශරීරයේ තියෙන නොයකුත් දේවල් පේනවා. මේ එනේන පුංචි පුංචි හැම දෙයක්ම කරදරයකට ගත්තොත් හිත පීඩාවට ගත්තොත් දරුවන් ඇති අම්මාලා දරුසොරතල් පෙන්නාලා කියන්න හම්බ වෙන්නේ නැහැ. අනේ දරුවෝ නැත්තම් හොඳයි කියලා හිතෙයි. නැත්නම් එක දරුවෙක් ඉන්නවනම් ඇති දෙතුන් දෙනෙක් හිටියොත් කරදරයි කියලා. ඒ එහෙම නැහැ. අපේ සම්ප්‍රදායකට වැඩියෙන් දරුවෝ ඉන්නම්ම වැඩියෙන් සලකනවා. එක සැරේ අරමුණු 10ක් 15ක් වෙනවනම් ඔක්කොම ප්‍රകൃති අරමුණු නම් ඔක්කොම කයින් එනවනම් ඒ ඔක්කොම දරාගෙන ඉන්න එක තමයි අවශ්‍ය කරන්නේ. මේ හැම එකටම නිදහසට කරන හැම එකටම යන්නේන විශ්ර හැම එකකම අංග ප්‍රත්‍යංග. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්නේ ඒ තරම්ම කයට කෑදරයි. ඒ තරම්ම ශරීරයට ආදරේ. ඒ තරම්ම ජීවිතයට බයයි. ඒ කියන්නේ සද්ධාව ඒ තරමටම අඩුයි. ඒ තරම අලුත් දෙයකට කැමති නැහැ. ඒ තරමටම වීරියක් කොන්දපණ නැහැ. ඒක පුද්ගලයේ දෝෂයක් නෙමෙයි. ඒ එහෙම වැටෙන්නේ නැතුව ලෑස්ති වෙලා යන්න කන නිකන් රත්නිය නෙවෙයි රත් වෙච්ච යකඩේ ගුලකින් ඇන්නත් මට කරන්න තියෙන්නේ ඒක බව දැනගන්න එක විතරයි. ඒ අතරමැද ආනපන පේන්නත් පුළුවන් නොපෙන්නත් පුළුවන්. ඒ පේනවනම් බලන්න නොපෙන්නව නොපෙන්න බව දැනගන්න තියෙන අරමුණු ඔක්කොම මල් මාලයකට ලැබෙන ලැබෙන මල අමුණන මාලාකාරයක් වගේ එනේන අරමුණ අමුණන්න. හැබැයි හිතන අරමුණ නෙවෙයි. ප්‍රකෘති අරමුණ වෙන්නවා. හිතලා ගන්න අරමුණු මට අරක ලැබේවා මේක ලැබේවා කියලා හෝ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හෝ භාවනා කරනකොට ආනාපාන සතිය බුද්ධානුස්සතිය වගේ අරමුණු නෙවෙයි. ඒවා හිතලා ගන්න දේවල්. මේ අත්දැකීම්, මේ අත්විඳීම්, මේ ඉන්ද්‍රියන් හා කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන අරමුණු එනකොට ඒවට හතුරුකම් කරලා ඇයි උඹ ඉන්නේ කියලා අහලා බය වුණොත් භාවනා පස්සෙන් පස්සට සතිය පෙරමුණ ගන්න ඉදිරියට යන්නේ එන ඕන දෙයක් ආවත් මම සතිය කඩා ගන්නෑ කියන අරමුණ අදහස. ඒකම තමයි මම ඉස්සල්ලා ප්‍රශ්නෙට පිළිතුරු මතක් කරේ. මම ඒකම තමයි නැවත වෙන වචන වලින් කියන්නේ. ඒ නිසා ඉස්සරහට මේට වැඩි අපේක්ෂා කරන්න ගොඩාක් පැති වලින් අරමුණු එයි. එන හැම දෙයක්ම මාළේට අමුණගෙන යනවා මිසක් ඇයි උඹ ආවේ කියලා අහන්න යෝගාවචරයට කිසිම අයිතිවාසිකමක් නැහැ යෝගාවචරයේ ඇති හැටිය දැකීමට යථාභූත ඥානයට සාධරණයි. අහනව නම් අහන්නේ ශරීර ආශාව සහ ජීවිත ආශාව නිසා සද්ධා වඩු නිසා වීර්ය අඩු නිසායි කියලා ඒ ප්‍රශ්න හරගතිය නිග්‍රහ කරලා ඒතියෙදි ඉදිරියට යන ගතියට පග්‍රහ කරලා තල්ලු කරගෙන යම් කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ අර්ධ පරයන්ක භාවනාව කරගෙන යන විට දකුණු දණහිස ඊටාම වේදනාකාරී වේ. දිගහැර ගැනීමට බැරි තරම්ය. මේට කුමක් කළ යුතුද? පහදා දෙන්න. දිග අරගන්න බැන්න මම හිතන්නේ ප්‍රශ්න උත්තර ප්‍රශ්න ලියා ගන්න හම්බ වෙන්නේ නැහැ. තාම කකුල නමාගෙන ඉන්න බෑ. දිග ඇරෙන්න ඇති පස්සේ. හැබැයි ඕක නම් ඔහම තමයි. අනිත් එක තව ඉස්සරහට ඉස්සරහට යනකොට තවත් කකුල නැමිච්ච තැන කොර වෙනා මිසක හනිප වෙන්නේ නැහැ. ඒ නිසා දැන් දැන් පුළු පුළුවන් වෙලා භාවනා කරගමු. නැත්නම් ඉස්සරහට ඇවිල්ලා ওই නැමෙන කකුල් දිග අරින්න කවුරුවක්වත් නැහැ. ඉතින් හැටාන ද වෙනකොට කකුල් නේ කොන්දක් දිග ඇර නැමිලා හිටිනවා. කරන්න කෙයක් නැහැ. ඒ නිසා ඒක වෙන්නේ ඉස්සර වෙලා කොන්ද කකුල නැමිලා තියෙනකොට තක් ආනාපානි කොහොමද දිග අර ගන්න පුළුවන් වෙනකොට ආනාපානි කොහොමද දිග අර ගන්න බැරි වෙනකොට ආනාපානි කොහොමද කියලා ඒ අපහසුතා අතරේදී ඒන දුෂ්කරතාවලදී තමන් ගත්ත අරමුණට තාම යන්න බැරිද කකුල දිග අර ගන්න බැරිකම නිසා බයක් ඇති වෙනවා ඉස්සල්ලා ඊට පස්සේ බලන්න ඒකට හුරු වුණාට පස්සේ ඒ තියේදිත් මට ආනාපානි බලන්න පුළුවන්ද කියලා අකරතැබ්බයක් ආවත් වාසියක් ආවත් ඒ ඔක්කොම කරද්දි තමන් ගත්ත මූල කර්මස්ථානේ කරන්න පුළුවන් නම් ඒ ඔය වේදනාව එනවා වගේ වේදනාව යන වෙලාවකුත් තියෙනවා. හරියට ආස්වාසිය ඇවිල්ලා ඉවර වෙලා යනවා වගේ. ඉතින් අපි අර පොඩි පොඩි නන්නේ මේක ටිකක් බරපතල එකක් වෙන්න ඇති. ඒ වගේ දෙනකොට දැන් නම් මේක දිගටම හිටි මම මෙතනම කොර වෙලා හිටි කියලා බය වෙන්නේ කාය ජීවිත අපේක්ෂා වැඩිකම නිසා තමයි. එහෙම නෙවෙයි මතක් කරන්න තියෙන්නේ මම මෙතන කර වෙලා මෙතන මැරිලා ගියා දැන් සිල්වන්ත තැනක ඉන්නේ සීලයක් වෙහිලා තියෙන්නේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ අනේ මේ තැනක මැරෙන එක හොඳයි. ඊදර ගිහිල්ලා ඔය කක්ක ගොඩේ මැරුණාට වැඩියි. අන්න එහෙම හදාගෙන ඔබ ධම්මන කන්නේ ධම්මන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා වාඩි වෙනකොට කාය ජීවිත নিরপেক্ষව නැතයි බුදුන් පූජා කරලා වාඩි වෙන්න ඒ වගේම බිම වාඩි වෙන එක වෙහසනම් ඒකට ගැළපෙන ආසනයක් දෙන්න භාවනා හරියට පස්සේ ආසන වෙනස් කර ගන්න පුළුවන්. එහෙම නැතුව කයට වද දෙන්න එපා. අනිවාර්යෙන් බින්ද ගන්න ඕනේ කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. පටන් ගන්නකොට කයට පහසුකම් සමබර භාව සහැල්ලු භාව දෙන්න බෑ කොහොම නෙවෙයි පුළුන් කොටයක් උඩ තිබ්බත් පුළුන් හුලං උඩ හිටියත් වේදනාව වේදනාව ඒක මට මතකයි මම ඉස්ලාම් ගිය දවසේ මුනින්ද්‍ර ජීතුමාගේ භාවනාවේදී ආ කිව්වේ 1979 දී අපි එක එක ಜಾති කොට්ට හොයනවා. භාවනා මධ්‍යස්ථාන වලට යන්න කොට්ට ಜಾති දරගන්න ඕන. ඊවල වල නෑ ඒ තරම් ඒ තරම්ම යෝගාවචරයෝ මේ ඇඟට තියෙන ආසාව. උරුම පණ්ඩිස්වාංශ කියනවා ප්ලේන් එකට සෑහෙන ගාණක් ගෙවනවා කුෂන් වලට. යනකොට ඒ තමන්ගේ කොට්ටේ භාවනා නොකරත් කමන්නේ කොට්ටේ කරගහගෙන යන්න ඕනේ. ඒ තරම් මේ ශරීරය වෙනස් කරන්න කැමති නැහැ. ඔය මොන දහංගට කොට්ටේ දැම්මත් මොන වාත කොට්ටයක් උඩ හිටියත් අමාරුවේ තමයි ගත කරන්නේ. මොන જાති කරවත් විනාඩි 20 යනකොට අමාරු වෙනවා. ඒක මට විතරක් ආපු දෙයක්වත් වම වම් කකුල විතරක් එන දෙයක්වත් දකුණු කකුල විතරක් නෙවෙයි. අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. මේක වළක්වන්න තමයි අපි ඔය වේදනානාශක පාවිච්චි කරන්නේ, ඇනස්තීසියා ගහන්නේ, බාම් ගහන්නේ, ඔක්කොම જાති කෙරුවට වතුරේ තියෙන තෙත ගතිය මොන જાතියකවත් වළක්වන්න බෑ. වතුර කියන්නේ තෙතමණයට ශරීරය කියන්නේ දුකක්. ජීවිතය කියන්නේ දුකක්. ඉතින් අපි නෝ ධානීය වේදනාව නතර වුණොත් නම් හොඳයි කියලා ඕන ධානීය වේදනා කාර්යයක් ඇගා. දතේ වේදනාව අපි කියනවා මෙන්න ඕන එකක් ඉවසන්න බලා මේ දතේ වේදනාව නතර වෙනවනම් ඉසිකක්කම තියෙනකා කියනවා අන්නේ පිස්සු කතා කරනවා ඔළුව එකක්කම විතර අමාරු වේදනාවක් ඇත්තේ නැහැ කියලා. කොයි එකාගෙත් වැඩේ තියෙන Tamanට එන වේදනාව පුම්බලා දක්වන එක විතරයි. සරුවචනාංශේ විතරයි ඒක පුංචි කරලා දැක්කේ. ඒකයි රජගෙයින් බිහිවට බහැලා හිඟන්නේක් විදියට ලැබෙන දෙයක් දීලා ඇටේරියා කොළ ටිකක් උඩ වාඩි වෙලා උන්වහන්සේ සැපෙව්වා. ඒකට කිව්වා ආර්ය වාසය, ආර්ය ආසන, ආර්ය මාර්ගය කියලා. අපි කරන්න හදන්නේ මේ බෙන්ස් කාර් තියනවාද කියලා අහනවා පාර හයිවේ එකේ කාපට් එක දාලා තියෙනවද කියලා අහනවා. වාහන මධ්‍යස්ථානයේ යා කන්ඩිෂන් කරලා තියෙනවද කියලා අහනවා. මේ කොට්ටේ තව අඟලක් කුස් කරන්න බැරිද කියලා අහනවා. මේවට තමයි නරිවන්දන් කියන්නේ. වාහන කරන යෝගාවචරගේ නරිවන්දන් මෙවුවා. ආධුනිකයට දෙන්න ඕන. ආධුනිකයට පහසුකම් දෙන්න ඕනේ. නමුත් යانے යන තැන මේ පහසුකම් ඕන නම් ඉබ්බෙක් වෙන එකයි වෙන්නේ ලබන ආත්මේ. ගොම්බෙල්ලෙක් වෙන එකයි වෙන්නේ. ඌ ගේ අරගෙන ඇවිදින්න යانے යන තැන. ඒ යෝගාවචරයක් වෙන්න වෙන්නේ නැහැ. යෝගාවචරය උලේ හිටියත් පිළේ හිටියත් භාවනා කරන එකයි කරන්න තියෙන්නේ. පොඩි ගහයකට ගියත් ගෙන්ද කම්පලේ හිටියත් භාවනා කරනවා. ඉතින් ඒක කකුල කැඩෙනවා තමයි. කකුල රිදෙනවා තමයි. හැබැයි මූ කතකින් නෙවෙයි කතා කරන්නේ. මොඳ අපි අවබෝධ කරන්න හදන්නේ මේ දුක්ඛ සත්‍යයනේ. හැබැයි මේ කිසිම වචනකින් මම කියන්නේ මේ අනවශ්‍ය දුක් විඳීමක් කරන්න කියලා. නමුත් පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. එච්චරයි මම මේ මතක් කරන්නේ. විත පැමිණෙන දුක අපිට සත්‍ය අවබෝධ කරන්නයි එන්නේ. අපි ඕක කොච්චර ඇනල්ජසික් දැම්මත් මෙහෙම නැත්නම් වේදනානාශක දැම්මත් කොහොම කරුවක්වත් වේදනාවේ අරිඹුවක් දශම ස්ථානයක් කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ ඒක ලෝකයේ චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයක්. ඒ නිසා මේකට පැමිණෙන එකට මුහුණ දීගෙන අනවශ්‍ය දුක් විඳින්න එපා. සකස් කරන්න. නමුත් මට විතරයි කියලා එහෙම නැත්නම් මේ විශේෂ තත්වයක් අටතදී මේක තියෙන කියලා හිතන්න එපා. මොන තූත්තු කුඩිය ගියත් කොයි ආසනයේ හිටියත් මේක වදයක්. මේක කටුබෙරේ දාලා පෙරලනා වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ දඬු කන්දේ ගැහුවා වගේ තමයි මේ ශරීරේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු පොඩ පොඩ පොඩ ඒ වේදනාවත් එක්ක හුරු කරගන්න නැත්නම් වේදනාවත් එක්ක යාළු වෙන්න. එතකොට අපේ ශරීරයකට කැමති නැහැ. අපේ ශරීරය කියන්නේ නිතරම යාන වාහන කොට මෙට ඇඳ ඇතුළේ වෙනස් කරලා මේක සුඛෝපභෝගී කරන්නේ. නාස්ති කළා තියෙන්නේ මේ ඇඟ. නාස්ති කළා තියෙන්නේ මේ ඇඟ මේ කුමර කුමරි ශප දීලා. ඒක ඒකනම් ආදර්ශයේ ਸਰවඥාන්සයට කිසිසේත්ම රජකෙයින් බැහැලා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනෙන් බැහැලා ඇටේරියා කොළ ටිකක් උඩ බුදිය ගන්න ඕන කමක් ඇත්තේ නැහැ. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න ඕන කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් කැප කරගෙන ඉදිරියට යන් කොහොම හරි මේ වේදනාව ආවට පස්සේ නම් ඵලයන් කිව්වත් සතිය යන්නේ නැහැ. එතන අල්ලවලා තිබ්බවක්. කකුල වේදනාවට පස්සේ සතියට කිව්වොත් එimhe ඔතන ඉන්න එපා ඵලයන් ඔබ ගිහලා වෙන වැඩක් කරගනින් කියලා ආනාපානෙ තිබ්බට හිටින්නේ නැහැ. එයා පිට දැන් දුවනවා. වේදනාව කොටස ඵලයන් කිව්වත් යන්නේ. ඉතින් ඒකේ ඒ වාසියට හරවගෙන මේ සුභාසින්සනයක් කරගෙන පුළුවන් තරම් වේදනාත් එක්ක ජීවත් වෙන්න බලන්න. සමහර අවස්ථාවල ආනාපාන සති භාවනාව කරගෙන යන විට නාසයේ ඇතුල් පැත්තෙන් තල උඩින් ආශ්වාසය දැනේ. නමුත් ප්‍රශ්වාසය එතරම් ප්‍රකට නොවේ. මේ ගැන ගරු ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. අපේ හන්සේ අපේ හැමදෙර මේක අර කොළේම කොටසක් මං හිතන්නේ එකම අකුරු තියෙන්නේ. ඉස්සලා ප්‍රශ්නේම කොටසක් ඉතුරු කොටසක් මං. කොහොමද මේක වෙනම උනස් සලකන්න පුළුවන්? අපිට කොහොම හරි ආනාපානෙට හිත ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. එතකොට ආස්වාසේ පේනවා ප්‍රස්වාසේ පේන්නේ නැහැ කියලාත් පේනවා. ඒක තමයි සුවිශේෂී දර්ශනය. මට ප්‍රස්වාසයේ දැනෙන්නේ නැති බව දැනෙන එක දැනෙන එක දැනෙනට වැඩිය ඉතාමත්ම සංවේදී. ඒක නිසා මේකේ ආනිසංශයක් වශයෙන් ටික දවසක් යනකොට ප්‍රස්වාසෙත් පේන්න පටන් ගන්නවා. මොකද ප්‍රස්වාසයේදී අපි නොදැනුණාට අවධානය ආශ්වාසයට වැඩියෙන් පවත්වාගෙන යනවා. මොකද දැන් පේන්නේ නැති බව දන්නේ නැත්නම්. ඒ නිසා මේක දුර්ලභමක් නෙවෙයි. මේක Tamange පැත්තෙන් වෙන තුන උපරිම උපස්ථානයක් සිද්ධ වෙනවා. අනුග්‍රහ අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඒකෝට මෙතන නැති බව දන්න. ඒක තමයි භාවනාදී හම්බෙන සුවිශේෂී තැන. පිට ටික වෙලා ගියාට පස්සේ තේනවා මේ මේ වෙලාවට මම සතිමත් මට හොඳට කියන්න පුළුවන් වෙච්ච දේ මේ මේ වෙලාවට මම සතිපත් නැහැ කියලා දන්නවා. ඉතින් මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද ඒක? සතිය තියෙනකොට සතිය තියෙන බව දැනගන්නවා කියන එක පොට්ටයට උනත් තේරෙනවනේ. සතිය නැති බව තමන්ම දැනගන්න එක බුදුහාමුදුර අපිට දෙන්න වගේ උපදේශයක් නේ. දැන් මෙතන මම අවධානයෙන් ඉන්නවා නාසයේ. පිට වෙනකොට මට තේ ඇතුල් වෙනකොට මට තේරෙනවා. පිට වෙනකොට තේරෙන්නේ නැති බව දන්නවා. ඒක තමයි අපේ තියෙන අන්තිම සූක්ෂම සුවිශේෂී දැනීම. එනිසා ඒ දැනීමට සලකන්න ආස්වාසිය දැනනකොට දැනෙන දැනීමට වැඩිය ප්‍රසආසිය දැනෙන්නේ නැහැ කියන එක ගොඩක් සූක්ෂමයි. උගක් ආධ්‍යාත්මිකයි. උගක් මෙහෙවීමක් තියෙනවා. එතන නිවනට දොර වැඩි. එතන නිවනට කිට්ටු වැඩි. ඒ නිසා ප්‍රසවාසයට වැඩි සැලකිල්ලක් දාලා ආශ්වාසය නොදැනීම දැනෙන්නේ නැති බව සැලකිලිමත් වෙනකොට තමයි තෙරේ සතිය තිබුණටත් වැඩිය එළඹ පෙළඹ වාසය කරනවා. ඒක කියන්නේ මේ දොර ඇරලා නැහැ තව. අපි දොර ගන්න දොර ගාව පොඩි කකා ඉන්නවා. ඇරපු ගමන් පණි. ඉතින් ඒකට පොදිය පිටිපස්සේ හිටියොත් අපිට මොනවක්වත් කරන්න බෑ. ඒ නිසා අපි පොදියට දොර අරින ඉස්සලා බොදි කාලා කොහොම හරි දොර ගාවට කිට්ටු කරගෙන ඉන්නවා. එතකොට අරපු ගමන් පිටිපස්සේ ගියාපු වේගයටත් එක්ක එකපාරට කඩාගෙන යනවා ඇතුළට. ඒ වගේ තමයි තව ප්‍රසවාසයේ වැටහිලා නැහැ. නමුත් වැටෙන්නත් ඉස්සෙල්ලා ළඟට වෙලා බලන ඉන්න පැත්ත කරලා ලෙඩ කපුට වැලකන්නා වගේ බලන ඉන්නව නෙවෙයි. අවධානයෙන් බලන ඉන්නවා. මෙයා කොයි විලක් හරි පෙනීමට පේන වෙලාවේ බලන්න ඕනේ. ආස්වාසයලයි බලනවා. අන්න ඒ විදිහට එහෙම කරලා සතියේ අඛණ්ඩ භාවයට සති මාත්‍රාවේ පැවැත්මට උදව් කරන්න දැනට මේ තියෙන தત્ත්වය ධෛර්යමත් වෙන්න පුළුවන් ශක්තිගතයක් තියෙනවා කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයන්ටත් සතර අපායන් ගැලවීමක් නැහැ නොවේද? නිර්වන් සරණයි. අපි මේවා පැත්තකට තියමු. අපි භාවනා ගැන කතා කරමු. මේ වගේ මූලධර්ම කතා කරන ගත්තොත් මේ ආදුනිකයට විශාල පටලැවිල්ලක් වෙනවා. අපි පුළුවන් තරම් බලමු මේ තමන්ගේ පරියන්ගේ තමන්ගේ සක්මන තමන්ගේ දේවල් ගැන නැත්නම් මේ වගේ අදාළම නැති මාතෘකා අරගෙන කතා කරන්න ගත්තොත් අර එක්කෙනෙක් නකමන මේ පිරිසම නොමග යනවා මොන කොහටද මේ ලඳු වලට ඇදගෙන යන්නේ කියලා අපි මේ ප්‍රශ්න බහා තබලා මේ වැඩමුළුවට අදාළ භාවනාවට අදාළ සතිපත්තහන්ට අදාළ දේවල් ටිකක් අරගමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව සිතින් බලමින් සිටින අතර පය භාගයක් විතර යන විට වේදනාව ඇතිවේ. එවිට ඉරියව් මාරු කිරීමට සිදුවේ. මෙහිදී වේදනාව මෙනෙහි කළ යුතුයද නැතිනම් දිගටම ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව බැලිය යුතුයද මේ පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකෙදිත් මට දැනගන්න ඕනේ. එතකොට මේ වේදනාව එන පටන් ගන්නෙදී ආනපානෙ දකිමින්ද වේදනාව පටන් මතුවලා ඉන්නේ. වේදනාව උග්‍ර වෙනකොට ඒත් Tamanට ආනාපානේ බලන්න පුළුවන්ද නැත්නම් ආනාපානේ අකාමා කාගෙන තලාව බාගෙන වේදනාව ප්‍රකට වෙනවද ඊට පස්සේ වේදනාව ගියාට පස්සෙත් අපි හිතමු යම් මේ ලාවක යම් ආකාරයකින් අඩු ගන්න කකුල දිග ඇරෙට පස්සේ වේදනාව ගියාට පස්සේ නැවතත් Tamanට ආනාපානේ එන්න පුළුවන්ද කියලා සපේලා උත්තර දෙන්න පුළුවන් නම් එහෙමනම් අපිට කියන්න පුළුවන් වේදනාව කෙරේ ක්‍රියා කළ යුතු ආකාරය. ඒ නිසා වේදනාව වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් හිතවිලක් වෙන්න පුළුවන්. ඒ තියේදී තමයි බහුලීගත කරන්න ඕනේ වවන්න ඕනේ ආනාපානේ නම් ඒ සද්ද වේදනාව මෙතන වේදනාව හිතවිල්ල එනකොටම වේදනාවට හිත යනවා ආනාපානේ අකමක යනවාද නැත්නම් ටික වේලාවක් තඩමාරු කරමින් වේදනාවයි සද්දයයි වේදනාවයි ආනාපානේ බලබල ගිහිල්ලා යම් තැනකදී වේදනාව ආනාපානේ බිම දානවාද තලාවබනවාද එතකොට ආනාපානේ බලන්න බැරි තත්ත්වයටපත් වෙනවාද මේ විදිහට පැයක් භාගයට පස්සේ තමන්ගේ වේදනාව නිසා කකුල දිගාරියට පස්සේ නැවතත් වේදනාවේ යnderලා ආනාපානට දාන්න පුළුවන්ද දැම්මට පස්සේ ආනාපානයට අර ඉස්සර වගේ මිත්‍ර ස්වරූපයෙන් සුවදව බලන්න පුළුවන් නම් දල වශයෙන් කියන්න පුළුවන් කකුල දිගාරින් ඉන්නේ ඉස්සෙල්ලත් තිබුණේ හිත ආනාපානේ නම් වේදනාංශා කකුල දිගාරයට පස්සෙත් හිත වැටෙන්නේ ආනාපානෙට නම් මේ වේදනාව නිසා හෝ කවුළු දිග ඇරීම නිසා භාවනා කැඩිලත් නැහැ සතියට හානි වෙලත් නැහැ. නැවත ඒ සඳහා තොරතුරු මදි. මම මේ හිතලා කියන්නේ අන්තිම ටික. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැතිනම් සභාවට එකවතාවකෝ Tamanට සිද්ධ වෙච්ච විස්තර ඉදිරිපත් කරන්න ඒක හොඳ සජීවී සහභාගීත්වයක් වෙයි ධර්ම සාකච්ඡාවට. නමුත් මේ ප්‍රශ්න කරු පැකිලෙනවා නම් අපි මෙත්මණිකින් සතුටටපත් වෙලා ඊගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ විතක්ක සහ විතර්ක අතර වෙනසක් තිබේද? එසේනම් පහදා දෙන මෙන් මා මින් ඉල්ලා සිටිමි. සුවපත් වේවා. මේ සංස්කෘත භාෂාවේ, pāli භාෂාවේ දෙක විතක් කියනවා pāli භාෂාවෙන් විතර්ක කියනවා. සංස්කෘත භාෂාවේ මිශ්‍ර සිංහලෙත් විතර්ක විතක්ක කියන දෙකම පාවිච්චි කරන එකම වචනේ භාෂා දෙක යෙදෙන හැටි කියලා මතක තියාගත්තම හරි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අනගි මඟ පෙන්වීම නිසා මාහට පිම්බීම හැකිලිම සංසිඳීම සිදු වුණා. සමාන සිදු වන අතර ඔබ වහන්සේ පවසන පරිදි විනෝදාංශක් බවට භාවනාව පත්ව ඇත. නමුත් ඇල්මක් මෙම සංසිඳීමට නොකරමි. ශරීරයේ ඊතා සෑහලුවෙන් පවතින අතර ඊතා ශාන්ත සිතුවිලි නොමැති සිත පැයක් දෙකක් පමණ පවතී. මීට පසු පියවර කුමක් දැයි දැනගනු කැමැත්තිමි. ඒ ඔබ වහන්සේ පවසන පරිදි කూరు ගන්නේ නැතුව තව තවත් වැඩිම ඉදිරි දියුණුවට මාර්ගය දැයි කාරුණිකව අසමි. ඔබ වහන්සේගේ සීල ප්‍රාර්ථනා මේ ධර්ම දාණය පිණින් ඉටු වේවා. මේ විදිහට පරියන්කේක Tamanට ගත්ත අරමුණේ සංසිඳීමක් දකින්න පුළුවන් නම් ආනාපාන වේවා පිම්බීම හැකිලින් වේවා ඒ අරමුණම සක්මනේදී බැලුවේ නැතුවට සක්මනේදිත් මේ වාගේ සංසිඳීමක් ඇති වෙනවා ඒක සිද්ධ වෙන්නේ සක්මන අනායාසයෙන් සිද්ධ වෙන වෙලාවේ එතකොට හිතේ தત્වේ පිම්බීම හැකිලිම සංසිඳීම කරා නෙමෙයි සිද්ධ වෙන්නේ නමුත් සංසිඳීම සිද්ධ වෙනවා සංහිඳියාව පේනවා අන්නේ විදිහට සක්මනේටත් මේ තියෙන සාන්තිකර තත්ත්වය ගන්න බලන්න. ඒ එදිනදා වැඩ කරනකොට තමන් තමන්ගේ වැඩක් කරගෙන විවේකීව ඉන්න වෙලාවක වැඩත් කරනවා කෘත්‍ය සිද්ධ වෙන අතර හිත විස්්‍රාම වෙනවද කියලා බලන්න. හිත හුදේකලා වෙනවද කියලා බලන්න. හිත විවේක වෙනවද කියලා බලන්න. හිත පිරිචක තියෙනවද කියලා බලන්න. එතකොට අර පර්යාංකයේදී ලැබෙන එකත් ප්‍රශ්න කර්ම විස්තීරණ විදියට ලියලා තියෙන විදියට වැඩි කරගන්න. ඒ වගේම සක්මණේදිත් ඒක ගන්න බලන්න ඊට බොහොම කිට්ටුවට යන්න පුළුවන්. ඒ වගේම ඉදින්දා වැඩ කරනකොටත් ගන්න පටන් ගත්තොත් තමයි තේරෙන්නේ මේක ලන්දේසි කාර්යය පැදුරේලා ගත්තා වගේ හොඳට ඉතිරිලා පැතිරිලා දියුණු කරගන්න පුළුවන්. ඒ සඳහා සාමාන්‍ය බුද්ධියව දන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ පොදුවේ කියන්නේ මේ ලැබිච්ච தത്വයට ගරු කරනවා කිය. ලැබිච්ච தത്വයට සාදර වෙලා හාත්පසින් මේක නිතර ඇසුරු කරන දෙයක් බවට පත් කරන්න. ප්‍රශ්න දෙකක් කොටස් දෙකක් තියෙනවා. සක්මන් භාවනාවේදී මම දකුණ වම දකුණ යනුවෙන් සිටිය හැකි නමුත් වම් පාදයේ ඔසවනවා තබනවා යනුවෙන් දීර්ඝ වශයෙන් සිතන්නට යාමේදී සිත වෙනත් අරමුණු ඔස්සේ ගමන් කරන බවක් මට දැනුණා. වම දකුණ පමණක් සිටීම සක්මන් භාවනාවට ප්‍රමාණවත් වන්නේද ස්වාමින් වහන්සේ දෙවනි කොටස ආනාපාන සති භාවනාව කරන විට කුඩා බිඳු රාශියක් ගමන් කරන බවක් දක්නට ලැබෙනවා. රතු ආලෝකයක් අඩු වැඩි වෙමින් දැල් වෙනවා. අද දවසේ දුටුවා මේටත් හේතුව කාරණිකව පහදා දෙන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාදී මූලික උපදේශ පන්තියේ ගොඩාක් වෙලාවට විස්තර මොනවාක්වත් යන්න වැඩි මහන්සියක් ගන්නෑ. සක්මන්ට හිත ගන්න, ඇවිදින පියවරට හිත ගන්න, ඇවිදින ඉරියව්වට හිත ගත්තොත් ඊට පස්සේ තමයි තේරෙයි ඒ තුල හිත ස්පාසු වෙන්න, අනායාසයෙන් කෙරෙන්න හිත තව තවත් ඇතුලේ බඳව ගන්න වම දකුණ වශයෙන් එසවීම තැබීම වශයෙන් එසවීම යැවීම තැබීම වශයෙන් චේතනා වශයෙන් ක්‍රියා වශයෙන් දීර්ඝව බලන්න පුළුවන්. නමුත් තමයි තේරෙනවා නම් ඒ දීර්ඝ සමීකරණ නැති වුණාට දීර්ඝ විස්තර නැති වුණාට හිත බොහෝම විවේක වෙලා අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවයි කියලා අර පියවර පියවර වශයෙන් යන්න ඕන කමක් නැහැ. සක්මනේ ලබන්න පුළුවන් විශ්‍රාමය එතකොට ලබන්න පුළුවන්. ඒ නිසා මූලික උපදේශ පන්තියේදී අපි එච්චර විස්තර කියන්න යන්නේ කියන්න ඕනෙත් නැහැ. ඒ නිසා මේ විස්තර වෙන වෙලාවකදී අහපෙව්වා. වෙන තැනකදී ක්‍රියාත්මක වෙච්චිවා තමයි ඔය කියවෙන්නේ. කියවෙන විදිහටමත් අනවශ්‍ය විදිහේ සංකීර්ණ මෙනෙහි කිරීම කරන්න ගියොත් උපයාගත් සතිය සමාධිය පොඩ්ඩක් හැලහැප්පෙනවා. එනිසා ඒ සති සමාධිය ආවට පස්සේ ඒක වර්ධනය වීම සඳහා කටයුතු කරන මිසක් කටපාඩම් කරන ගිය යంత్ర මන්ත්‍රගත කරන්න යත්තන්ට එපා. එහෙම නැත්නම් අමතර සංකරතා ඇති කරගන්නේ නැතුව නිින්ද ගිය බබෙක් නැවත නැගිටව ගන්න නැතුව එයා කරපුන්න ගන්නත් පුළුවන් කරපුන්නගෙන හිටපු ළමයා ඇඳට ගිහිල්ලා තියන්නත් පුළුවන් ඒ සඳහා කරන්න ඕන දේ බබා කියන්නේ අම්මා තමයි දන්නේ ඉඳාගත්තට පස්සේ බබා කියන්නේ මට මෙහෙම කරන්නයි කියලා අම්මා මවුනෝනේ දැනගන්න අන්න ඒ වගේ ඇතිවෙච්ච මේ සතිය සමාධිය තන වඩා ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධිය වන ඩික්කක් වැරදුනට කමන්නේ වරක් දෙකක් නමුත් ඒ වැරද්ද හරහා තේරුම් ගන්න ඕනේ මේ අනවශ්‍ය මෙනෙහි කිරීම, අනවශ්‍ය සමීකරණ, අනවශ්‍ය ගැඹුරු බණ මොකක්වත් ඕනේ නැහැ. Tamanට ඉතින් යන්න පුළුවන් නම් ඒ නිසා මේ ඒ පුරුදු ක්‍රමයට යන්න දෙවෙනිකෙත් සඳහන් කරලා තියෙනවා පරියංග භවනා විස්තරයක් මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ ඒකේ දෙවෙනි කොටසේ තියෙන්නේ Mm-hmm. ආනාපාන සති භාවනාව කරන විට කුඩා බිඳු රාශියක් ගමන් කරන බවක් දක්නට ලැබෙනවා. රතු ආලෝකයක් අඩු වැඩි වෙමින් දැල්වෙනවා. දැල්වෙනවා අද දවසේ දුටුවා. මේටත් හේතුව කාරණික පහදා දෙමින් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. හේතුවක් අහන්න යන්න එපා. එතකොට අපි නිකන් විද්‍යාවලක් වෙන්න හදනවා. බලන්න මේ තියේදී ආනාපානේ පේනවා. නැත්නම් මේ පේන්නේ ආනාපානේ ඇතුළේද? එතෙන් ආනාපානට බාධා කරමින් හිත පිට ගිහිල්ලාද? ආනාපානේ ඇතුළේ නම් ආනාපානේ ඇසුර ඇතුවම නම් වෙන හැම දෙයකටම සාදර වෙන්න හේතු හොයනවයි කියලා කියන්නෙම කෙනහිල්ලක්. හේතු වෙනක නෙමෙයි තියෙන්නේ. ඒකේ ස්වභාව ලක්ෂණ නැත්නම් ආකාර බල බල ඉනවා. ඇයි උඹ ආවේ මොකටද උඹ ආවේ කියලා හොයන්න හදනවයි කියලා කියන්නේ අර ආධුනිකයෙකුගේ ඔළුවට උණු වතුරක් කරනවා වගේ වැඩක්. තව තව එන්න අරින්න. තව තව එනකම බලන්න මේ ආනපාන ඇතුළත නම් ආනපනේ අසුර පවත්තද්දි නම් සියල්ල ලාභයට තියෙන. ඒක හොයන එක නෙවෙයි ඥානය කියන්නේ. ඕකට නෙවෙයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ. ඕකට නෙවෙයි විමර්ශන නුවණ කියන්නේ. ඔය සැකේ. ඔය තාම සැකේ වැඩ ගන්න නිසා ඕකට පොහොර දාන්න එපා. ඕක වංචනික ධර්මයක්. මේකට සාදර වෙන්න නම් තව තවත් ඒක එන තාලයට වැඩ කරන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පයේ ඇඟිලි බිමට තදවන විට වලලු කර රිදීමක් දැනේ. විලුඹට දැනෙන ස්පර්ශයේ තදය. වැලිකැට සිසිලසක් මෘදු බවක් දැනේ. මෙය මාහට පා දෙකේදීම දැනෙන්නේ නැත. හේතුව සිත නිරතරම වම් කකුලටම වැඩිපුර යොමු ඇත. මේට පිළිතුරු සපයා දෙන මෙන් ගෞරවණීය නිලා සිටිමි. වාමාංශිකයෝ. වාමාංශික කට්ටියට වමට ආදී. එතකොට සමාජවාදී කාර්ය. දක්ෂිනාංශිකයෝ දකුණ විතරයි අදින්නේ. එතකොට අධික අධිරාජ්‍යවාදී. අපි කොහොම කරොත් ওই පක්ෂ දෙකේ එක තමයි ඉන්නේ. අපි ඉස්සනම් හිතාන තියෙන්නේ හරියට කෙලින් යනවා කියලා. බලනකොට කක්කොට්ටෝ තමයි ඔක්කොමලා කක්කොට්ටෝ තමයි. යන්නේ කුරේ ගෙවිල වාගේ භාගයට කකුල යන්නේ අඩමණට. ඒක දන්නේ සක්මන් කරනකොට විතරයි. ඊට පස්සේ අහනවා මොකද මේ කියලා. අයි ඔච්චර කල් මොකද කියන්නේ කියලා ඇහුවේ නෑ. මොකද බලන්නේ නෑනේ. කෝකටවත් බෑ මේ ලෝකෙ කෙලින් ඇවිදින්න සරුවචනාශිතය සුපතිත්‍ත්‍ය පාද සහිතව ඍජු ගමනක් යන්න පුළුවන් උන්වහන්සේගේ සීල ශක්තිය නිසා අනිත් ඔක්කොම මේක හොඳටම පැහැදිලි තමයි අපිට වැඩක් ආවම දකුණු අතද ඉතර වෙන්නේ වම් අතද දකුණු වම් අත ඉස්සර වෙන වගේ වම් අතේ මාංශ පේශි වැඩි අත සුදු පාටයි දිගයි ශක්තිමත් දකුණු අත ඉදිරියපත් වෙන කලාගේ දකුණු අත ශක්තිමත් අපි කවදාකවත් ඒ දෙන්න අතර රණ්ඩුවක් දැකලා නැහැ. ඒ වගේම වාමාංශිකෝ දක්ෂිණාංශිකෝ කියලා හොඳටම ප්‍රසිද්ධයිනේ. මොන වැඩක් කරුවත් අපි අංශභාගනේ අපි මොන වැඩක් කරුවා සමබර නැහැනේ කකුල අතට. මොකද අපි එක අතක් ඉස්සරලා පැනලා මේ වැඩේ ඔක්කොම කරනවා. ඒතකොට ඒ අත කැඩිච්ච දවසේ වමතේ ලියන්න යන්න බලන්න. වමතෙන් අඳින්න යන්න බලන්න. හරි නුහුරු ගතියක් පේනවා. ඒ මොකද වම දකුණ දකුණ දකුණත් කාර්යය කැමති නැහැ. නිකමඩව වමතට අවස්ථාවක් දෙන්න. නෝ කැඩිච්ච දවසේ මෙයා වැඩේ බාර ගන්න. වැඩේ බාර ගන්නකොට හරි නూరు ගතියක් පේනවා. ඉතින් එතකොට අපි අහන්නේ ඇයි මේ මෙච්චර කල් වම වැඩ කරේ නැති කියලා. ඒකට අවස්ථාවක් එන්නේ අහන්න වෙලාවක් එන්නේ මොකද අපි කරන වැඩේ දිහාවත් බලන්නේ ඒකෙන් එන ප්‍රතිඵල දිහා බලයි අරය දිහා බලයි මෙයා දිහා බලයි අපි අතර කිසිම සමතුලිත භාවයක් නැහැ. ඒ නිසා ඇවිදිනකොට තමයි අපි තේරුම් අරගන්නේ කකුල් දෙකේ එකක් සක්‍රියයි අනිත් එක අක්‍රියයි. නමුත් ෆුට්බෝල් සෙල්ලම් කරන එක නදන්නවා. ෆුට්බෝල් කන එක නම් හොඳටම දන්නවා කික්යක් ඕනේ නෝඩ වම් කකුල දෙන්නේ දකුණු කකුල දෙන්නේ කියලා. මොකද එයාගේ රසාව නිසා. එහෙම නැති කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා සරුවත් chance සඳහන් කරන මේ අනුන්ගේ නැත්තම් ඊයේ අනිද්දා විස්තර බලනවට වැඩිය ඇවිදින ගමන් බැලුවොත් හැම කෙනාම කොරගගහ තමයි ඇවිදින්නේ. කිසිම කෙනෙක් සමබර නැහැ. ඒක පිළිබඳව ලැජ්ජ වෙන්න දෙයක් නෑ අඩු ගානේ මේ තියෙන අසම්බර භාවය අඩු ගානේ දැන් දකින්නවා. ඒ විතරක් නෙමෙයි යම් දවසක දැක්කොත් එතන පිළියම එන්න පටන් ගන්නවා. ඒක සුව වෙන්න පටන් ගන්නවා. පිළියමක් ඕනේ වෙන පිළිම බෙහෙත් බඳින්න ඕන කම නැහැ. පත්තු බඳින්න ඕන කමක් නැහැ. මම යනකොට යන්නේ දකුණෙන් වම සොත්ති ඇදලා යනවා. නැත්නම් දකුණ වමෙන් යනවා. දකුණ සොත්ති ඇදෙනවා කියලා දන්නවනම් ඇවිදිනකොට ඒ දෙක නැවත මේ පිළියම් කෙරෙන්න පටන් අර ගන්න. ඒ නිසා මේක හොඳට තහවුරු වෙනකන් මේක ඇත්තද නැත්තද කියලා බලන්න ආස්වාද ප්‍රසවාස කරනකොටත් එකක් ප්‍රසිද්ධයි අනික ඇද ඇද යනවා. වමෙන් දකුණෙන් වැඩ කරනකොට එකක් ප්‍රසිද්ධයි අනිත් එක නිකන් අතක් වෙනකොට අතක් තියෙනවා. මේ විදිහට අපේ හැම ක්‍රියාවකම අසමබරයි. කවදාකවත් සමබර නැහැ. සමබර නැති නිසා මොනම ක්‍රියාවක්වත් නොකර නැත්නම් ඉබේ ක්‍රියාව වෙන්න ඇරලා ඒක දිහා බලන්න හිටියොත් විතරක් පේනවා අපි දරුවන්ට කෙලින් ඵලයන් කිව්වට කෙලින් ඵලයන් කියන මහ මිනිසුන්ටවත් කෙලින් යන්න බෑ. එක්ක වාමාංශිකයි එක්ක දක්ෂිනාංශිකයි. ඉතින් මේව තමයි අපිට හම්බෙන මොනවද කියන්නේ අස්පනා අපිට තමන්ගේ චරිතය. මම තවදුරටත් එළි වෙන විදියට ඒවට සාතර වෙලා කටයුතු කරන්න සාක්ෂියකට තියාගන්න මේවා දැකපු දවසේම අසම්බර භාවය දැකපු ගමන්ම ශරීරයක සමවර කිරීමට ක්‍රියාත්මක වෙන එක චිත්ත නියාමයක්. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වූ විට සිත කය දෙසට නැඹුරු කරගෙන ආනාපාන සතියට කෙලින්ම යනවාද සතර ආරක්ෂක භාවනා අවශ්‍ය නැතිද අවශ්‍ය නම් කිනම් අවස්ථාවේද සිත භාවනාවට නම්මාගත් පසුවද හැකි ඉක්මනින් ඔබ පතන බෝධිකින් නිවාසුවත් වේවායි පතමි මේක මේ පළවෙනි උපදේශ පන්තියේ පළවෙනි වාක්‍ය දෙකෙන්ම සඳහන් කරලා තියෙන එක්ක ඒ වෙලාවේ ඇහිලා නැහැ එනත් ඒක පිළිගන්න කැමති නැති ගතියක් තියෙනවා. තාම හිත භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා නැහැ. තාම gedera ඉන්නේ. ඒ නිසා මම කියනවා මේ ප්‍රශ්න ලියපු කෙනාට මේ ප්‍රශ්නෙත් අතේ තියාගෙන පළවෙනි උපදේශ පන්තියේ ඇහුම්කන් දෙන්න මම ඒකයි කිව්වේ පටන් ගන්නකොට මේ දීපු කමටහන් පිළිබඳව තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් පිළිගන්න බැරි යමක් තියෙනවා නම් වහින් හොරේ නැතුව ඒක ප්‍රශ්න කරන්න. ඇයි මේක නැත්තේ අරක නැත්තේ කියලා අහන එක නෙවෙයි තියෙන්නේ මේ දීලා තියෙන එක කරන්න බැරිද? එක්ක ඒක තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒක තමන්ගේ හිතෙන් ප්‍රතික්ෂේප කරනවද කියන එක අපි කෙලින්ම සාකච්ඡා කරමු. එහෙම නැතුව ගත්තොත් අර භාවනා දත්තන මෙහෙම කියනවා මේ බුදුහා මේ හාමුදුරුව මෙහෙම කියනවා කික ඉතින් ගොඩාක් ගලපන්න වෙනවා නරක දේවල් නෙවෙයි සංසන්දනයත් අපිට යම් ප්‍රමාණයක දෘෂ්ටි ඍජු කිරීමට සමත් වෙනවා. එනමුත් මේ ප්‍රශ්න කරුගේ මං ඉල්ලා හිට මං කියනවා මූලික උපදේශපන්ති නැවත අහන්න ප්‍රශ්නෙත් ඉස්සලා කියවලා අහන්න. ඒකල බලන්න මේ උපදේශ පන්තියේ තියෙන ටික ඇහුනොත් මේක ප්‍රශ්නේ උත්තරය එතන තියෙනවා. හැබැයි තියෙන්න පුළුවන් ඒ දෙන උපදේශ පිළිගන්න කැමති නැති කම. කැමති නැත්නම් අපි සාකච්ඡා කරමු මේ වහින් ඔරෝ නෙවෙයි. මෙන්න මේ මේ උපදේශ මම පිළිගන්න කැමති නැහැ කියලා. නැතුව මේ චතුරාර්යක භාවනා වගේ දේවල් ඇදලා ගන්න හදනවා කියලා කියන්නේ මේ ඉඳගෙන උත්සාහ කරලා නැහැ තාම. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව බලන්න උත්සාහ කළා නෑ. ඉඳගෙන මතු වෙනකොට ස්වභාවයෙන් මතු වෙන ආනපන වගේ දෙයක් අත්දකලා නෑ. ඒ නැත්නම් අත් දැක්කත් ඒක අර දන්න සම්මතයට නෑ කියලා ප්‍රතික්ෂේප කරන ගතියත් ඒක සාධාරණයි වෙන්න පුළුවන්. නමුත් ඒ පැත්තෙන් සාකච්ඡා කරනවා මිසක් මේ අහලා පහලා තියෙන දේවල් මේ පොදු සාකච්ඡාවට ඇතුල් කරන්න ගියොත් දැනටමත් හරියට කරගෙන යන අයට බාධා වෙන්න නිසා මම මේ ප්‍රශ්න කරුගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ මූලික උපදේශ පන්තිට නැවත අහුම්කම් දෙන්න කියලා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ පළමු වරට මේ භාවනාවට ආ කෙනෙක් මි. මින් පෙරද බොහෝ වේලාවක් භාවනා නොකළ කෙනෙක් මි. සක්මන් භාවනාවේදී පළවෙනි කාරණය සක්මනේ යෙදෙන ගමන් සක්මන් කරමියයි කිහිප විටක් සිතා දකුණ වම යනුවෙන් යටිපතුල පොළොවට ස්පර්ශ වන වෙලාවේ සිතමි. එවිට යටිපතුලට රළු ස්වභාවයක් වැලිමිදුලේදී ස්වම් ස්වීම් සියුම් ස්වභාවයක් හොඳින් වැටහි. පා යුවලටම වෙනසක් නැතිව දැනේ. සක්මනේ යෙදී හැරෙන විටදී නැවත සිටගෙන සිටිමින් ඒ ඉරියව්ව ගැන සිත කර නැවත සක්මන් කරමි යයි සිතා පෙරලෙසම සක්මන් කරමි. පරයන්කේදී මුලින්ම වාඩි වී ඒ ඉරියව්ව මදක් මෙනෙහි කර ආශ්වාසය ප්‍රශ්වාසය දෙස සිතම යොමු කරමින් හිඳ නාසයේ හුස්ම රැල්ල වැදෙන ආකාරය ගැන මෙනෙහි කරමි. බොහෝ විට හුස්ම රැල්ල වැදෙන බව නොවැටහි. දැනෙන අවස්ථාවලදී වම් නහයට පමණක් එය දැනේ. ඊට සුළු වේලාවක් පමණක් ඒ ගැන මෙනෙහි කළ හැකි වන්නේ එක් එක් සිද්ධීන් මතක් වන හේිනි. නැවත භාවනාවේ යෙදෙමි. මේ බොහෝ වාරයක් සිදුවේ. තවද භාවනා කරමින් සිටින විට මුලදී ඍජුව ලබාගත් කය නොදැනීම ඉස්සරහට නැවේ. එය දැනුණ වහාම නැවත කය ඍජු කරගනිමි. ඊතා සුළු වේලාවක් කයට සැහැල්ලුවක් දැනුණ නමුත් එය නැති වී ගියේය. සමහර අවස්ථාවල නොදැනීම නින්දාවට පත්වේ. තාමත් හිත මුරණ්ඩු බව දැනේ. নমස්කාර පූරක උපදේශක් පතමි. මේක ඉස්සෙල්ලා ප්‍රශ්නත් එක්ක බලනකොට උපදේශ ලැබලා තිනවා කරලා තිනවා කරලා විස්තරේ කියලා තිනවා. ඉතින් ඒකදී බලනකොට සක්මනේදීච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් පරියන්කේ ඉන්නකොට මූල කර්මස්ථානත් එක්ක පොඩි වෙලාවක් ඉඳලා හිත එක්කෝ ලීන භාවයටපත් වෙනවා නැත්නම් වෙන අරමුණකට පයින්නවා, කය වැක්කිරෙනවා. නමුත් මේක තමයි කාමුරුත් පටන් ගන්නකොට ආධුනික தත්ත්වය. ඉතින් ඒක නිසා නැවත නැවතත් කරනකොට සක්මනක් පරියන්ක සක්මනක් පරියන්ක කරනකොට අර ආනාපානට හිත දාලා ඉන්න වෙලාව නැත්නම් මේ වෙනදී ඇති හැටි දකිමින් ඉන්න වෙලාවද වැඩි වෙන්නේ නැත්නම් හිඳ නන්නත්තර වෙන වෙලාවද පිට යන වෙලාවද බලාපොරොත්තු සුන් වෙන වෙලාවද කියලා එක පරියන්කකින් කියන්න බෑ දෙකකින් කියන්න බෑ පරියන්ක රාශියක් කරනකොට ඒ පරියන්ක රාශිය හරහා ටික ටික ටික ටික හරි කමන්නේ ආනාපානත් එක්ක ඇසුර වැඩි වෙනවා නම් ආනාපානේ සමීපස්ත භාවය වැඩි වෙනවා නම් උත්සන්නාසන වෙලා පේනවනම් අනිකුත් දේවල් ගැන වැඩි නොතකා මේ ආස්වාද ප්‍රසවාසයට මූණ දාලා ඉන්න එක මම නාස්පුරේදී විතරක් දන්නවත් කමක් නැහැ. ප්‍රසවාසයේ විතරක් දන්නවත් කමක් නැහැ. ආස්වාසයේ විතරක් දන්නවත් කමක් නැහැ. කරන කර්මාන්තයේ වඩ වඩා වඩ වඩා තමන්ගේ අතේ අටතර එන ගතිය පේනවනම් වශී වෙන ගතිය තියෙනවනම් දිගට කරගෙන යන්න. එතකොට මේ චතුරාර්යක භාවනා කරලාද වාඩි උනේ ඒ මොනක්වත් ඕන තමන්ට ඕන කරන ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ඉරියව්ව ඉන්නකොට වරින් වර හරි ආනාපානෙ පේනවනම් දැන් පටන් ගන්න තියෙන වැඩේ දැන් ඇටේ මුල් බහැලා තියෙන දැන් මේකට වතුරයි ඉරිලියයි හුළඟයි හොඳට ලැබෙනකොට අපිට නොදැනි අඩියට මුල් බැහිම සිද්ධ වෙනවා ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරන තරම් තොරතුරු තියෙනවා හොඳයි මේකේ තියෙන විදිහට හොඳට හැම වෙලාවෙම වරුද්දක් ඇති කරගන්න හැමදාම පරියන්කයට යන්න ඉස්සලා සක්මන් කරන්න. සක්මනේ හැකි සංඥාව ඇති කරගෙන අවිලා වාඩි වෙලා ඉරියවට හිත දාලා පේනවනම් ප්‍රසිද්ධව ආනපන දිගේ යනවයි කියලා කියන්නේ මේ වගේ වැඩමුළුවකින් Tamanට ලැබෙන තියෙන විශාල ආනිසංස රාශියක් ලැබිලා තියෙනවා. මේකට අනුග්‍රහ කරන්න මේක පොඩ පොඩ දියුණු කරන්න. පින්වත් ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. දැනට එක භාවනා වාරයකදී හුස්ම නොදැනි කිසිවක්ම නොදැනී යන තත්යකට කීප විටක්ම පත්වේ. නැවත නැවතත් එසේ වෙමින් හුස්ම අතරින් අතරින් පතර දැනෙන්නට පටන් ගනී. ඒ නිසා සුළු කාලයේ එය ඊතා සුළු කාලයකටයි නැවතත් නොදැනියයි. ගරුතර ස්වාමින් වහන්සේ මේ තත්වයේදී ඉදිරියට කළ යුත්තේ කුමක්ද? එසේම ආනාපාන සති භාවනාවට කලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව වැඩිවීමට පුරුදු වී සිටියෙමි. දැන් එය වඩන විට ආනාපාන සති භාවනාව වැඩිවීමටත් ප්‍රථම එම කිසි එම කිසිවක් නොදැනී යන తත්වයේ ඇතිවේ. මේ කුමන తත්වයක්ද? එසේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වැඩිවේ ඉන් යම් සමාධියක් ලැබුව විට ආනාපාන සතිය වැඩිවීමට ඉන් උදව්වක් වන බැවිනි. ඔබ වහන්සේට නිවන් සුව සාමාන්‍යයෙන් කියන විදිහට නම් ආනාපානේ හරහා තමයි ගොඩාක් දුර ගියාට පස්සේ තමයි ඔය අනිත්‍ය දුක්ඛනාත්ම භාවනා පංචස්කන්ධේ වැටෙන්න පටන් ගන්නෙ. ඒක මුලට තියබ්බට පස්සේ සමාධියක් එනවනම් හොඳයි. නමුත් ඒම එකක් සාමාන්‍ය මේ ඉදිරිපත් කිරීමේදී නෑ. කෙසේ නමුත් මේකෙදී ප්‍රශ්න මුල් කොටස අහගෙන ඉනකොට පේන්නේ දැනෙන්නේ ආස්වාස ප්‍රසවාසයේ අරමුණු කරගෙන පිටින සතිය ආස්වාද ප්‍රසආසයේ නැති වුණොත් නැති වෙනවා කියන වගේ වැරදි මතයක් මිනිස්සු අතර තියෙනවා. නමුත් ਸਰවචනහන්සේ පෙන්වන්න හදන්නේ කෙලින් ඇවිදින්න බැරි නිසා හැරමිටියක් අරගෙන හරි දඬුවටක් අල්ලගෙන හරි ඇවිදින ළමයා දවසක හැරමිටිය පැත්තකට දාලා එහෙනම් තැන් දඬුවට පැත්තක දාලා කෙලින් ඇවිදිනවා. එතකොට හැරමිටියක් නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් සතිය පටන් ගන්න අරමුණක් ඕනේ වුණාට හොඳට කෙරීගෙන යනකොට අනාරම්මනව නිමිත්තක් නැතුව සතිය පාත්තන්න පුළුවන්. ඒකෙදී ඒකට ප්‍රශ්න කරන්න එපා. ඒකට අනුග්‍රහ කරලා ආයිසලා නිමිත්‍ය සතිය තිබුණා. දැන් අනිමිත්‍ය සතියක් තියෙනවා. ඉසලා අරමුණක සතියක් තියෙනවා. දැන් අනාරම්මනේ සතියක් තියෙනවා කියලා අරමුණේ පවතින සතියයි අනාරම්මනේ පවතින සතිය නැත්නම් ආස්වාද ප්‍රසව ඇති වෙටයි නැති විටයි දෙකේදිම මට සතිය තියෙනවාමයි සතිය වර්ධනය වෙනවා සතිය අකණ්ඩයි කියන එක ගන්න බැලුවොත් මේ යෝගාවචරයකට මෙහෙම යෝගාවචරයකට වැඩියෙන් ධෛර්යය ඇති වෙන්නේ වැඩියෙන් ආත්ම විශ්වාසය ඇති වෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ නැති වුණත් සතිය පාවා දෙන්නේ මේක අරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ ඒ යෝගාවචරය දන්නවා ආස්වාද ප්‍රසවාසයේ අරගෙන තියෙන වඩුවේ උපකරණයක් පාවිච්චි කරනවා වගේ ආස්වාද ප්‍රසවාස ගන්න නිවන නෙවෙයි ඒක නැති වුණයි කියලා සතිය කැඩෙන්නේත් නැහැ අන්න ඒ විදිහට සතිය අරමුණෙන් ස්වාධීන වෙන්න ඕන ආයෙත් තවත් බාර ගන්නවා ගියත් බාර ගන්නවා එතකොට මේ தත්ත්වයට ආවට පස්සේ හිතියත් නැතත් හිත නොසැලෙන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවනගේ නොසැලෙන මනසක් හදා ගන්නවා නම් දැන් ආනපනේ හරහා ගිය සතිය අරමුණ ජීවුණත් එකයි නැතත් එකයි කියලා දෙපැත්තරම සමබර නැත්නම් නොසැලෙන සතියක් ඇතිකරන්න ලෑස්ති භාවය පේන තියෙනවා. අන්නේ ලෑස්ති මනසේ යන්නේ එතකොට තමයි එන தත්වෙට අනුග්‍රහ කරන්න පුළුවන් නැත්නම් සැකේ ඇති වෙන්න ඉඩ තියෙනවා uh, මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන්නේ Dear Venerable Sir, I understand and speak Sinhalese well, but I cannot express myself well in writing. I am a novice, met you briefly in Canada last year. Being new to meditation, I am concentrating on my breath, uh, in breath and out breath. My mind immediately runs all over and I r- try to focus back on my in breath and out breath. It is difficult. Please advise me how to improve my focus. Wish you good luck and to see you next year in British Columbia. Uh, whenever you are going to focus very tiny object or very subtle object, at the beginning it may lead to a failure Therefore, at the beginning, you have to focus on a gross object, very obvious object. Then the mind will understand how to associate with this kind of a gross obvious object instead of roaming around and fantasizing around and uh, be outwardly. So therefore you just sit comfortably, symmetrically and relaxed way. Just keep the mind with here, now, I am sitting. Don't go for the breath. Don't go for that kind of a tiny, tiny focusing. That will be too much for such a uh, wandering mind, daydreaming mind. So therefore make yourself comfortable, make your house uh, invite you, welcome to the mind to come and rest. That means you have to sit comfortably, make it symmetrical, make it relaxed and ask the mind, am I symmetrical? am I comfortable and uh, happy inside the house. Without going into that, don't go for such a fine calibration, fine tuning. Then uh, you are you are often get discouraged because your gradual development is challenged. First and foremost, be aware of your posture, and to be, be to be aware of posture, make the posture comfortable make the posture symmetrical, relaxed. And that, for that you have to again and again use your common sense. And then only you can invite the mind or mindfulness to come and rest in the house. Otherwise, if you are going to allocate or demarcate very tiny uh, tasks or focusing, uh, it is you are asking for trouble. So therefore, please go back one, one step ahead, backward and make yourself comfortable and once that is confirmed and that is being assured in each and every sitting then positively more pragmatically you are bound to get more tiny objects or refined object or subtle object like breath so therefore first do first, uh, first do the first thing and uh, do it in a gradual process භාවනා කිරීමේදී සිත එක් අරමුණකට ගන්නට බැරි ඇයි? එයට කල යුත්තේ කුමක්ද? ස්වාමින් වහන්සේ. මෙච්චර කල් පිස්සු කියලා බින්දා. ඉන්නකම් ලෝකේ තියෙන හැටි ඔක්කොම බදාගෙන නටාගෙන කාගෙන ඇවිල්ලි වෙලා පිස්සු කියලා පිස්සු කියලා කෙලින් හිටපන් කිව්වට එහෙම ඉන්න බෑ. අඩු ගන්න භාවනා මැදට ආපු එක ලොකු දෙයක්. ඒ තරම්ම වල්මත් වෙච්ච නොකමනා දහපතුරක් පට්ටපඳුරු හිතක් තියෙන්නේ. පිස්සු කෙලන හැරීමුත් කෙලවරක් නැහැ ගෙදර ගියාට පස්සේ. නිසා ආවා අම්මේ මෙහෙම හිටු මට මදයි යන්තම් අඩු ගානේ භාවනා මධ්‍යස්ථානට ආවා. අනේ මදයි යන්තම් සුදු රෙද්දක් ඇඳගත්තා. අනේ මදයි අඩු ගානේ අටසිල් සමාදන් වුණා. අනේ මදයි මේ සිල්වත් පිරිසක් අතර ඉඳ හම්බුණා. පිස්සු කෙලින්න එක නෙමෙයි ප්‍රශ්නේ. පිස්සු කෙලි නැත්තම් තමයි පුදුම. මෙච්චර නොදන්නා සංසාරේ කාලයක් මේ ආචාරයක් නැතුව හැසිරෙච්ච මේ හිත මුළු සංසාරෙම අපි කරලා තියෙන වර්තමාන මොහොතට වෛර කරන එක. එක චිත්තක්ෂණයක් මතක් කරන් අතීත සංසාරේ කවදා හරි වර්තමාන මොහොතට ප්‍රේම කරපු චිත්තක්ෂණයක් තියනවාද කියලා. ඒ තරම් පිස්සු කෙලපු හිත. ඒ තරම් පිස්සු ඇද්දලපු හිත. දැන් එකවරම ඇවිල්ලා මෙතන හිටපන් කිව්වට එහෙම හිටින්නේ නැහැ. ඒ හිටින්නේ නැති එකේ තියෙනවා සාධාරණ හේතුවක්. එනිසා දැන් අපි ඒකට සුදුසු පරිසරය සකස් කරලා දීලා හිත අලුත් කරගෙන නිකන් තන වඩලා උරතල් කරලා එයාට කියන්නේ මම ඔක්කොම හරි ගැසලා දෙන්නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක කොහොමද පොඩ්ඩක් කරලා බැලුවොත් අපි නිකන් සෙල්ලමට වගේ වීඩුවට වගේ ඉඳගෙන මේ මම දැන් මෙතෙන් ගන්න ගත්තාම ආවොත් ඒක සලකන්න සක්විති රජකමකටත් වඩා ඒක සලකන්න බුදුන් වගේ ඒක සලකන්න නිවන වගේ මේ එක චිත්තක්ෂණයක් අන්‍යෝගේ පුංචි අභියෝගයක් පුංචි පුංචි ප්‍රශ්න ප්‍රශ්නාවලියක් පුංචි ක්‍රියාවක් දුනොත් හිත කැමැති වෙයි ඒක කරන්න. ඒක කියන පස්සේ ආ චිත්තක්ෂණ දෙකක් චිත්තක්ෂණ තුනක් කියලා ටික ටික ටික ටික වැඩි කරන්න කියනවා ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියලා කැලණි ගඟේ ගන්න වතුරක් මහවැලි ගඟට මාරු වෙන්නේ නැහැ. ඒ ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒව යන්නේ ඒ පළපත ගඟේ දිගේ තමයි. ඒක නිසා මේ භාවනා කරන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. භාවනා මධ්‍යස්ථානට එන එක මේ ගිහිගේ අතහැරලා ඇවිල්ලා Tamange උවමනාවේ සීලයක් සමාදන් වෙන එක. ඒක එහෙම සමාදන් වෙච්ච පිරිසක් එක්ක අම්මා අප්පා වගේ දුව දරුවෝ වගේ නෑයෝ වගේ සහෝදරයෝ වගේ මේ ඉන්න එක. එහෙම ඉඳලා සියලුම සැප සියලුම අලුත් කරලා දීලා පොඩ පුළුවන් එක චිත්තක්ෂණයක් පුරුදු වෙන්න වගේ මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තේරුම් ගන්න එක ඒක බැරි නම් පිස්සු. ආය කතා කරන්න දෙයක් නැහැ. ඒක බැරි නම් පිස්සු. ඒක බැරි නම් වේදනට්ටයි. භාවනා කරන්න අභව්‍යයි. ඒක පුළුවන් නම් අම්මෝ සලකන්න ඕනේ මදයි. මේ කැලණිකන්ගේ වතුර බිද්දුවක් ගෙනල්ලා මහලිකකට දාගත්තනේ දැන්. මට බැරිද මේක තව චිත්තක්ෂණ ගන්න කියලා ගත්තොත් එච්චර අමාරු නෑ. ඒක නිසා මේ අරගෙන තියෙන පීවරල් ටික සතුටු වෙන්න. ඒක එක්කෙනෙක් අර යම්මචන් කියලා කවුරුත් ආව නෙවෙයිනේ. තම තමන් කරගත්ත දෙන්නේ. ඒකට සතුටු වෙලා මෙච්චර කරගත්ත එකේ මට දැන් කරන්න තියෙන්නේ මෙච්චර අලුත් කරගත්තේ හිතෙන් එක පරියන්කයකදී මුළු පැයකදීම හරි කමන්නේ එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා ඊගා පරියන්ක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් කියලා ගන්න ගියාම වැරදිච්ච ගැන කතා කරනවයි කියන්නෙම වැරද්දට සහායකයක් දුවට මතක තියෙන පව් ගැන කතා කරන මිනිහා පාපතරේ ඌ පවටමයි පොහොර දාන්නේ පවටමයි ආහාර සපයන්නේ අපි ඒ වෙනුවට කන්දක් මැදින එක පිංචිත්තක්ෂණ ඒ ගැන ලොකු කරලා කතා කරනවා. ලොකු සද්ධාවකින් කතා කරනවා. ලොකු වීරිකින් කතා ඒකටම සතිය කියලා කියලා ඒ ගැන විතරයි කතා කරන්නේ. ඒකට අර පව් කන්දම පැත්තක දාලා අර තියෙන පුංචි ටික හොඳ ටික විතරක් කතා කරනකොට ඒ ඇති වෙන කම්පන වේග පව් වලට ඉන්න බැරි තත්වයකට යනවා. බැරි වෙලාවත් වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් හිතේ තියාගත්තක් කතා කිරීම පවට අනුග්‍රහය. ඒ වෙනුවට බුදුන් ගැන කතා කරා. ඒ වෙනුවට ධර්මය ගැන කතා කරා. ඒ වෙනුවට සංඝයා ගැන කතා කරා. ඒ වෙනුවට තමගේ සීලය ගැන කතා කරා. අනේ මෙච්චර දුස්සීල ලෝකේ මට අන්දම් මේ ටිකවත් කරගන්න ඕනේ කියලා. ඒතර කවුරුත් එන්නේ නැව වහන්න. පිස්සු කෙනෙකුට කයිවාරු කෙලිනකොට අන්න වට කරගයි කට්ටිය. බුදුහාමුදුර ගැන කියන්න බෑනේ අයියෝ ඕකේදී ඔයගෙන් අහන්න ඕනේ අපිටත් පොතේ බලතැයි කියලා දාලා යනවා යන්නේ. ධර්මයක් කතා කරන්න බෑනේ හිතගෙන බුදිනවා. සංඝයා වහන්සේලාගේ හොඳ පැත්තක් කතා කරන්න බෑනේ. ඕන කෙනෙක් කියන්න බෑනේ සංඝයා වහන්සේලා රැයට කනවයි කියලා අම්මෝ හෙට උදේ වෙනකම් බනහයි. කවුරු හරි කිව්වොත් අසවල් ගෙදර සංඝයාට දවල්ටවත් දාන ටිකක් නැහැ කියලා අනේ පවුනේ. සත්ත පහක්වත් දවල් දානෙට දෙන්නේ නැහැ. රැයට කනවයි කියලා නඩු. ඕව තමයි අද රේඩියෝල කරන වැඩ, පත්‍රවල කරන වැඩ. අන්න වගේ හොඳ වැත්ත ගැන විතරක් කතා කරන කතා කරන එකේ නරක ගැන කතා කරනොත් පරණ බවක් කියලා හිතාගන්න. ඒක නොකර ඒක අඩු කරන්න. පුළුවන් තරම් අඩු කරන නිසා මෙච්චර ගොඩ දා ගන්න බැරි චිත්තක්ෂණ වලින් දැන් අඩු ගන්න එක චිත්තක්ෂණයක් මට ගොඩ දා ගන්න පුළුවන් වුණා කියලා සතුටුනොත් යෝධ බල යෝධ වීරිය ලැබෙනවා අපිට චිත්තක්ෂණ දෙකක් කරගන්න. ඒ නිසා අපි හැකි සංඥා වෙන විදිහට සාකච්ඡා කරමු. ලිඛිත ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයත් ප්‍රශ්වාසයත් තද ලෙස දැනේ. හිසෙන් පහළට තදින් තෙරපීමක්ද නාසය තුල හා හනු තදවන බව දැනේ. මේ වැරදි ක්‍රියාවක්ද මෙයින් විදීමට මිදීමට මට ක්‍රමයක් පාලනිකව පාදා දෙනමින් ඉල්ලා සිටිමි. මට ඇහෙන්නේ කියන්නේ ආනාපානේ දැනෙන එකෙන් මිදෙන්න ක්‍රමයක්. ඉතින් ඒවනම් මැරෙන්න ඕනේ. එච්චර මරණට පස්සේ නම් දැනෙන්නෙම නැහැ. ෂුවර් එකටම දැනෙන්නේ නැහැ. එනත්තම් ෆුල් ඇනස්තීෂියා එකක් දෙන්න දැනෙන්නෙම නැහැ. ඒ බුදුහාමුදුර කියන්නේ කොහොම හරි මේක දැනගනින් කියලානේ. හුස්ම ගන්නකොට මේ හුස්ම මේ තද ගති, බුරුල් ගති, මේ ආස්වාස මේ ප්‍රසවාසය දැනගන්න. දැන් මෙතන කියනවා දැනගන්න නැති වෙන්න මොකද කරන්න ඕනේ? මරණ එක තමයි හොඳ වෙන්නේ. හැබැයි ෂුවර් ඊගාට ආය දැනෙන ආත්මයකට යනවා. ඒක නම් ෂුවර්. ඔය ඒ වෙලාවේදී නිකන් දැනෙන්නේ නැතුව වගේ නේ අහොල්මනක් තිබුණා ටීකාසරයට ගිහිල්ලා මොකා වෙලා උපදිලා හුස්ම දන්නේ දන්නේ ඊට පස්සේ. ඒ නිසා මේ හුස්ම ගන්න දැන ගන්න දැනෙන එක මුළු ලෝකෙම තියෙන ප්‍රධානම දැනීම අනික සියලු දැනීම් ඔක්කොම කුණු කන්දල්. ඔක්කොම අපාගාමි. ඔක්කොම නාස්තික දේවල් මේ හුස්ම ටික හුස්ම පොද ගැන දන්න ටික විතරයි නිවනට යොමු කරන්නේ. ඒ නිසා මේ දැනුමට සාදර වෙන්න හැටි යවුවනම් ඔන්න මං ගන්න වෙලා ගන්නවා. මේ ධර්මයට වෛර කරන හැටි අහුවොත් එහෙම එහෙනම් ඉතින් අර වගේ පීයක් හොඳ ස්ටේන්ලස් ස්ටිල් පීයක් ගෙනත් දෙන්න පුළුවන්. නැත්නම් පැන්ඩෝල් ටිකක්. පැන්ඩෝල් නෙවෙයි පොලිඩෝල්. සෝරි සමා වෙන්න ඕන. අන්න ඒවා ටිකක් ගෙනත් දෙන්න. එතකොට නම් කීයද ඇයි ටික වේලාවකට පොඩ්ඩක් ඔක අයින් අනික පොඩිම කියනවනම් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ ඊට පස්සේ. වෙන තැන කියලා මෛත්‍රී බුද්ධ ධාතන හැරි මතුවෙන්න ඉඩ තියෙනවා. අපි ළඟට එන්නේ නැහැ ප්‍රශ්නේ. එහෙමනම් කරත හැකියි. ඒ නිසා මේ මේ චීන කඩවල් වලට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලුවා වගේ මේක මේ ආසස්වස දැනීම සඳහා උත්සාහ කරන පිරිසක් අතර ළඟට ඇවිල්ලා අනේ නොදැනෙන ක්‍රමයේ අහන්න ගියාම මොකද්දෝ පටලවිලා තියෙනවා. ඒක නිසා ඒක අවසාන ප්‍රශ්නේ වගේ මේකේ නාගේ අවසාන හුස්ම බවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නැතර කරනවා.